හොඳයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපේ නේවාසික උපාසක මහතුරු සම්බන්ධ කරන අපි හැම සෙනසුරාදාකම නිස්සන්වනේ චාරිත්‍රාක් විදිහට මේ වගේ ධර්ම දේශනාවකට රැස් වෙනවා අදත් අපිට සෙනසුරානේ බ්‍රහස්පතින්දාවක්ම අදත් ඒ වගේ බ්‍රහස්පතින්දාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ ධර්ම දේශනා වාරයක් ඉතින් ඒ සඳහා සීලම දිනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ පජානාති භික්ඛවේ සුතවාර්ය ශාවකෝ අඤ්ඤත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණං තීති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් <clears throat> වනේ මේ දවස්වල මේ වකවානුව තුල ධර්ම දේශනාවට මාතෘකා සපයා ගන්නේ සර්වඥන් වහන්සේ විසින් දේශනා කරන්න හිච්ච වටිනා සූත්‍රයක් වෙන සල්ල සූත්‍රය ඉස්සරහින් තියාගෙන. ඒ සල්ල සූත්‍රය සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රය ඇත්ත වශයෙන්ම මේ වේදනාව පිළිබඳව නැත්නම් වේදනාව කියන චෛතසිකයේ පිළිබඳව අපූර්ව විවරණයක් සපයන සූත්‍රයක්. අපි මේ වෙනකොට මේ සූත්‍රය අලලලා දේශනා හයක් පවත්ලා තිනවා. අද මේ ඉලක්කමේ හැටියට බලනවා නම් හත්වෙනි දේශනාවයි. නැත්නම් දේශනාවලිය හත්වෙනි අංකයයි. මේ හතම පවත්ලා තියෙන මේ සල්ල සූත්‍රය මුල් කරගෙන ඉතින් අද අපි දවසේ මාතෘකාවසයෙන් උද්දුත කරගත්තේ සූත්‍රයේ මැද හරියේ තියෙන පාඨයක් ඒක මෙතෙක් කල් කරපු දේශනාවල සම්පින්ඩාර්ථයක් ගෙන අරපාන. පජානාති භික්කවේ සුතව ආර්ය ශාවකෝ. මානිනි මේ ශාව ශාසනයේ ශ්‍රුතවත්තු ආර්ය ශාවක තෙමේ තේරුම් ගන්නවා නැත්නම් මනාකොට දන්නවා අඤ්ඤත්‍ර කාමසුඛා දුක්ඛාය වේදනාය නිස්සරණ. දුක් වේදනාවක් ආපුවාම කාමය පරිශීලනය නොකර කාමයට හේතු නොවි ඒ දුක් වේදනාව ගෙවම් කරන හැටි ඒ ගෙව දුක් වේදනාවේ අවසාන දක්වම බලාගෙන ඉන්න පුළුවන් ගතියක් ආර්ය ශ්‍රාවකයා දාන. ඒක මම කියව විදිහට මෙතෙක් <coughs> මේ දේශනාවලිය හෝ සූත්‍රයේ මුල් කොටසේ ਸਰවචනන්සේ විස්තර කරපු දේවල පින්ඩාර්ථයක්. ඉතින් අද ඉස්ලාම් මතාවට දේශනාවලියට සම්බන්ධ වෙන අලුත් කෙනෙක් දැන ගැනීම සඳහා වගේම දැන් දේශනාවට සවන් දීපු අයගේ මතකය ඇවිසීම සඳහා අපි මේ පාඨය උද්දුත පාඨය දවසේ මාතෘකා පාඨය තා පොඩ්ඩක් සුද්ධ කරගත්තොත් ඒකෙදී සුතවත්තාරිය ශාවකයා දන්නවා දුක් වේදනාවක් ආපුවාම කාමයේ පිළිසරණක් නැතුව කාමසුඛයට හේතු නොවි කාමසුඛයට දාස නොවි දුක් වේදනාව ගෙවම් කරන්න හැටි ඉවර වෙනකම් බලන්න දාන්න. ඉතින් මේක අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ අසුතවත් පුතඥයා මීට සාපේක්ෂව දුක් වේදනාව ආපුවාම සෝචති පරිදේවති කිලමති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒ වෙනුවට අසුතවත් පුතඥයා දුකක් ආපු ගමන් ඒකට ශෝක කරනවා. ශෝක කරන කියන්නේ හිත කරදර ගන්නවා කියන එකයි. හිත පෙලා ගන්නවා. ශෝක දුක සමානට කායික දුකක් වෙන්න ඇති. එහෙම නැත්නම් මොනවාරි කෙනෙකුට පෙන්වන්න පුළුවන් දුකක් වෙන්න පුළුවන්. නමුත් පෘථග්ජනයා ඒක විශාල කාරණාවක් කරගන්නවා. ශෝකකරනද දුක් කරදර ගැනීම ලොකු වගකීමක් කියලා හිතා ගන්න. සෝචති පරිදේවති <clears throat> දෙඩවිලි බස් කියනවා. <clears throat> එහෙම නැත්නම් කනපින්දම් ගහනවා. එහෙම නැත්නම් අඬා හො ගන්න. කිලමැති ඒ දුක් වේදනාව සහ චිත්ත දෝමනස්සය නිසා ශෝකේ නිසා ක්ලාන්ත වෙලා වැඩනවා. උරත්තාලින් කන්දති ලෙහි අත්පැහැර හඬනවා අත් දෙක පපුවේ ගහගෙන අනේ අම්මේ අයි හද්දෙයනේ මට මේක උනේ කියලා හඬනවා සම්මෝහං ආපජ්ජති ඔළුව තෝන්තු කරගන්නවා වෙන දේ කල යුතු දේ මොනක්වත් මතක නැතු වෙනවා ඒ තමයි පෘථග්ජනයාගේ ස්වභාවය අනුසූතවත් ආර්ය ශ්‍රාවකයා තමයි දැන් දුක් වේදනාවක් ආව බව දන්නවා ඒ දුක් වේදනාව ගෙවන් වෙන්නේ සුඛයකට ඉඩ තියලයි කියලා දන්නවා දුක් වේදනාවේ ඉවරයි කියලා කියන්නේ සුඛ වේදනාවක ආරම්භය කියලා දන්නවා ඒ නිසා එයා දුක් වේදනාවේ නිමාව සම්මෝහයෙන් තොරව හොඳ විවෘතකමකින් බලා ඉන්නවා. දැන් මේ දුක ගෙවන් වෙන්නේ සැපකින්, සුඛ කාම සුඛයකින් හරි නැත්නම් සුඛ වේදනාවක. ඒ නිසා එයාට දුක් වේදනාවේ නිමාව සම්මෝහයෙන් තොරව හොඳ සිහියකින්, හොඳ එළඹ සිටි සිහියකින්, හොඳ අප්‍රමාදයකින්, හොඳ විවේකයකින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඊට පස්සේ එයා කාමයේ සඳහා ගෙවන්න ඕනේ දුක් වේදනාවේ නිමාව ඉබේම සුඛයක්. ඒ සුඛය ලබනවා. ඒ නිසා කාමයේ සඳහා අපේක්ෂාවක් නැහැ. කාමයේ සඳහා පහින්දින ගතියක් නැහැ. ඒ වගේම ශෝකයේ වෙනුවෙන් මේ දුක වෙනුවෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස එහෙම නැත්නම් උපායාස පුරත් ආලින් කන්දන්ති කියන දේවල් ඇත්තේ නැහැ. ඉතින් මේක සරුවචනාංශය පෙන්නනවා මේ භාවනා කරපු කෙනාට භාවිත මනසක් ඇති කෙනාට හම් වෙන ලාභයක් ඒක ඉතින් ඇත්තටම ඉහළට ගියාට පස්සේ පල්ලෙහා දුක් විඳින පුතඥයන් දිහා බලනකොට එහෙම කියන්න පුළුවන්. නමුත් යෝගාවචරයට ඒකෙන් පුංචි භාවනා කමටහනක් හම්බ වෙනවා, පණිවිඩයක් හම්බ වෙනවා. මේ ශෝකයක්, ශෝකයක් නැති දුක කියන වචනේ පාවිච්චි කරන්න වෙනවා. දුක ආවට පස්සේ ඒකට ශෝක කිරීම මානවයිතිවාසිකමක් නෙවෙයි. ඒ ශෝක කිරීම අපිත් එක ගත කරන අන්ධබාල පුතඥය කොච්චර කරත් නොකර ඉන්න පුළුවන් හිතියොත් පමණයි දුක් වේදනාවේ දුක්ඛිත භාවයේ පෙළෙන භාවයේ තවන භාවයේ ඇති හැටියට දැක ගන්න පුළුවන්. ශෝක කරපු ගමන් පරිදේව කරපු ගමන් අඩහව ගන්නට ගිය ගමන් එහෙම නැත්නම් මේ දුක් ගැන විලි කියන පටන් ගත්ත ගමන් විලාප කියලා කියලා අපි සාමාන්‍ය සිංහලේ පාවිච්චි කරන්නේ. විලාප දෙන්න ගිය ගමන් එයා සම්මෝහයටපත් වෙනවා. මොකද අනු අනුන්ට කියා බණ්ඩ හදපු ගමන් Tamanට රැවටිච්ච බව පෙන්වන්න වෙනවා. මට බොහොම කනගාටුගෙන මූණ අට කර ගන්න වෙනවා, කඳුළු පෙරා ගන්න වෙනවා. නොකාන බී ඉන්න වෙනවා, මූණ හොදන්න නැතුව ඉන්න වෙනවා, රැවුල කපන්න නැතුව ඉන්න වෙනවා, කොණ්ඩේ කළු කර ගන්න නැතුව ඉන්න වෙනවා. ගොඩක් වැඩ තියෙනවා. ඒ සේරකෙම Tamanුත් රැවටෙනවා, අනුත් රැවටෙනවා. ඒ ඒ නිසා දුක් වේදනාවක් ආවොහම දුක් වේදනාව Tamanට දෙන වදේ දෙන කරදරය අවබෝධ කරගන්න හම්බ වෙන්නේ කොටිම්බ කියන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න වෙන්නේ. ඒ දුක පිළියම් කරන්න ගත්තොත් ආටෝප සාටෝප කරන්න ගත්තොත් ආලවට්ටම් කරන්න ගත්තොත් මේ දුකට විරුද්ධව ගිහිල්ලා හෝ දුකේ ප්‍රകൃතිය දක්වන්න හම්බෙන නිසා භාවනා කරන යෝගාවචරයට භාවනා පර්යංකේදී භාවනා නැත්නම් ධක්මනේදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයේදී නැත්නම් භාවනා වැඩමුළුවකදී දුක ආවයි කියලා කියන්නේ ශිරි දෙව්දුව ගෙට වැඩි ආවා. ඒකෙන් තමයි යෝගාවචරයේ දියුණුව මනින්නේ. ඒ මනින මැනිල්ල එන්නේ එන දුකේ නෙවෙයි එන දුකට කොතරම් දුරට නොසලී ඉන්න පුළුවන්. දුක එන්නේ ඒ යෝගාවචරගේ භාවනා මට්ටමේ හැටියට. කැමති නම් පිළිගන්න නැත්නම් පැත්තක දාන්න. දුක එන්නේ තමන්ගේ භාවනා මට්ටමේ හැටියට. <clears throat> ඊටාම ආධුනික යෝගාවචරයට පුංචි දුකකදී වැඩි තීන්දුව වෙනවා. අතර දාලා යනවා. නමුත් දක්ෂ යෝගාවචරයා මධ්‍යමට මට්ටමට ගිය කෙනා පොඩි දුකක් ආවම කාගෙන ඉන්නවා. මැදහත් දුකේදී චරිචුරු ගන්නවා. ශෝක කරනවා. පරිදේව කරනවා. ඒකට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. දැන් ඔබට තේරෙනවානේ ඔබට ඉස්සර වගේ පුංචි දුකක් ප්‍රශ්නයක් නැහැ නේද? ඒක තේරෙනවනේ. ඒක නිසා දැන් මැදහත් දුකටත් ලෑස්තිලා ඵලයන්. ඒකටත් ඔය පාඩමමයි ආයෙත් වැඩි ටිකක් ලොකුවට පේනුවට අන්න එතෙන්දී යාට පුංචි දුක මැදහත් දුක දරා කියා ගන්න පුළුවන් වෙනවා. බලවත් දුකක් එනවනම් මරණ හා සමාන දුකක් කිට්ටුවන්තෙක්ගේ මරණයක් මොකක් හරි වෙච්චාම දරා ගන්න බැරි නේද? ඒකට කියනවා ඔබ අනික්කත තරම්ම තැවෙන්නේ නැහැ දැන්. අනිකොල පුංචි තැනෙදිත් ඇවිල්ලා මැදහත් තැනෙන් දැන් බෝ ඉසලම දෙයටයි තවෙන්නේ නිසා අනික් අයට සාන්තියක් දෙන්න නම් ආදර්ශයක් දෙන්න නම් ඔයගේ කලබලයකදී නැව පෙරලෙන්න දෙන්න තෝ කුණාටෝකදී නැව බේර ගන්න උඹවත් උළු බේරක කටයුතු කරන්න දුකයි තමයි නමුත් උඹාර පුංචි දුකට මැදහත් දුකට කෙරුවා වගේ අන්න එකට කරුණා කළා ඉවසපන් ඉවසෙව්වොත් බුදුන්ගේ පැත්තේ නොඉවසලා කටයුතු කරනකොට මාර්ග පාක්ෂිකයි කෙලස් පැත්තට යනවා කියලා ඒ කෙනාට ආදර්ශයක් ගන්නවා භාවනා කරන යෝගාචර ආදර්ශයක් ගන්න පුළුවන්. මේ දුකට මුහුණ දීමේ නැත්නම් සැප දුක දෙකට සමහිත පැවැත්වීමේ පෙරහුරුවක් තමයි විපස්සනා කරනවා කියන්නේ. මම මේ විපස්සනා කියන වචනේ පාවිච්චි කරන්නේ සමතේ ගැන අපේක්ෂා කරන කට්ටිය ලොකු භාවනා සුඛයකින් තමයි භාවනා මධ්‍යස්ථානට ඔන්නේ පශ්චාත්තාප වෙලා ගෙදර යනවා. අර හිතාගත්ත ධ්‍යානෙ හම්බුනේත් නැහැ, හිතාගත්ත සමාධියත් නැහැ, හිතාගත්ත විදිය අනුන්ගේ සැප සම්පත් හම්බුනේත් නැහැ, ආචාර ගෞරව හම්බුනේත් නැහැ, මොන සැපක්වත් නැහැ. gedara hitapu තරංගවත් අපිට සැපක් නැහැ කියලා සමතය ගැන සමාධිය ගැන අපේක්ෂා කරන කට්ටිය හැමදම නඩු. හම්බුණත් නඩු නැතුත් නැතත් නඩු එnde ende ende ende බොළඳ වෙනවා වගේ පේන. නමුත් මේ සමාධිය ලැබුණත් සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් ඒක සතියෙන් සහ උපේක්ෂාවෙන් පන්නරේ තිබ්බනම් ආ තේරුම් ගන්න මේ සමාධිය හම්බෙලා තියෙන්නේ මේට වැඩි දුකකට මුහුණ දීමටයි. ඒව නැතුව මේ සැප විඳින්න කාම සුඛේ සඳහා ඉදurang පිනවීම සඳහා නෙවෙයි විශේෂයෙන්ම අඳුර පාන්න නෙවෙයි අනුන් ඉදිරියට කැපී පෙනෙන්න නෙවෙයි මේ සමාධියේ තියෙන්නේ දුකක් එනකොට වෙන්දට වැඩි දුකක් ආවත් නොසලී සිටීමේ හැකියාව තේරුම් ගන්නයි කියලා එයා ඒ සමාධියේ තියෙන බව කාටවත් කියාපාන්නෙත් නැහැ ලැබිච්ච සමාජයේ ප්‍රයෝජන සඳහා පාවිච්චි කරනවා විපස්සනා කරන කෙනා සමාධියක් ගැන ඉච්චර අපේක්ෂාවක් නැහැ එයා පැමිණි දුක් පැණි රහයි කියන මූල ධර්මේ පපුවේ කොටා ගන්නවා. ඒක කරගෙනයි වතුරට බහින්. ඒ නිසා සමත යෝගාවචරය සහ විපස්සනා යෝගාවචරය පිළිබඳව උපමාවක් කියනවා. දරුණු ඡණ්ඩපරුස කිඹුලන් සහිත නපුරු දියවැල් සහිත ගඟක් එගොඩ වෙන මිනිසයා මේකට බය ජනක නම් ඒකට ക്ഷേමේ නම් ඒ මනුස්සයා ඒකට වීමට කලින් වතුරට බය නිසා සීතල නිසා මිනිමෝරු නිසා කිඹුළු නිසා පුංචි පහුරක් හදාගන්න. දීකොට ටිකක් එකතු කරලා වැල් කෑ ටිකක් එකතු කරලා ගැට ගහලා පහුරක් හදලා අතින් පයින් දමිකන් යාමෙන් යහතින් එකට වෙනවා. නමුත් විපස්සනා කරන යෝගාවචරයා තප්පරයක්වත් බලා ඉන්නේ එයා මාව රැකෙන්නේ රැකෙන්නවා මියෙන්නේ මිය මා කියලා ගඟට බැලලා පවුර හදන්නවත් පමා වෙන්නේ ගඟට බැලලා මීන පීනනවා එහා පැත්තට ගියොත් යනවා මැද මැරුණොත් මැරෙනවා මෙකට දින් මැරුණොත් මැරෙනවා ගොඩට පැන්නේ නැත හිටියත් මර බව දන්න. අන්නේ ඒ උපමාවෙන් තේරෙනවා විපස්සනා යෝගාවචරය ඒ ක්‍රමවේද ගැන කල්පනා කරකට බල බල ඉන්නේ ජීවිතේ සහ කය පරදුවට තියලා අභියෝගයට මුහුණ දෙනවා. ඇයි අභියට මුල් බලන්න බංග ඔච්චර දැර නැහැ. ඔය ඔය මේ දීග ජන්තුයි මේ කාලගෝලයේ අතර එකේදී අර ගෑණි යහපැතර ගෙනියන්න ගියාම දීගදන්තෝ අර කතා කරලා කියනවා මේ ගඟ ගැඹුරුද කියලා අම්මෝ එහෙන ගැඹුරයි මේක යහපැතට යන්න බෑ. ඊටු කොහොමද ඒකට වෙන්නේ කියපුවාම මට ගාණක් ගෙවපන් මම උසයි මම ගෙකට එන්නම් කියලා. ඊට පස්සේ ආයෙනවා මමයි කැවුම් පෙට්ටියයි ගෑණි එකට කරපන් කියලා ඒ මනුස්සයා කියනවා මං ඉස්සල්ලා ගෑණි එකට කරලා ඉන්න. ගෑණි එකට කරනකොට මගේ මැදට ගිහිල්ලා ධන ධන ධනෙන් යන ගම ගෑණි විතරක් එමෙන්නේ නැතිවට මේ මනුස්සයා එගොඩ වෙනවා. මෙහා පැත්තේ බලාගෙන ඉඳනකොට කාලකෝලයට වෙනවා එහා පැත්තේ ගෑණි යත අල්ලගෙන මිනිහා යනවා. කැවුම් පෙට්ටියයි ගෑණි මිනිහා මෙහෙම ඇති. ඊට පස්සේ කාලකෝලයක් කරන්නේ රකින්න රැකෙපා. මිනින්නේ මේකල වතුරට බැලලා බලනකොට ධනක්වත් වතුර නැහැ. ඉතින් අර දීක ජන්තුවාගේ සහය ඉල්ලන්න ගිය නිසා අන්තිමට ගෑණිත් නැති වෙලා පස්සේ තමයි ඔය මේ බෝසතාණන් වහන්සේගේ බේරලා දුන්නේ. ඒ වගේම ගංගෝයි කියන තරම් දරුණු නෑ. නමුත් ඒක දරුණු බව පේන්න තියෙනවා. ඒ නිසා යකාව හේතන් තරම් කළු පාට නෑ. දුක්ඛ සත්‍යය නැත්නම් වේදනාව ඔය අපි නටන තරම් දුකක් නෑ. ඒකට හේතුව අපි මේ දුක අවබෝධ කරන්න නෙවෙයි භාවනා කරන්නේ මේ භාවනා සැපයක් කියලා මොකද්ද ඊළඟට තියෙන්නේ. භාවනා සැපයක් කියලා එකක් ඇත්තේ නෑ. භාවනා සැපය කියලා කියන්නේ දුක පිළිබඳ අවබෝධය. දුක ওই තරම් ඝන බහල නෑ. දුක ওই තරම් කළුවර නැහැ, කළු පාට නැහැ. ඔක හරහා යන්න පුළුවන්. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයා දුක් වේදනාවක් ආවොහම ඒක දිහා අමනා බැල්මෙන් නෙවෙයි බලන්නේ. නොමනා බැල්මෙන් නෙවෙයි බලන්නේ, අමනාපයෙන් නෙවෙයි බලන්නේ. මේක අවබෝධ කළ යුත්තක්, මේකේ මුලමදාග බැලීමක් විපස්සනා කියලා කියන්නේ ඕනේ කුණු කන්දලයක නැත්තම් ඕනේ මණිකුණ්ඩලයක මුලමදාග බැලීම. ඒ නිසා භාවනා කරන යෝගාවචරයා මේ සඳහා වේදනානුපස්සනාවට හිත සකස් කිරීම සඳහා ඉඳගෙන ඉන්න ඉරියව්වේ හෝ ආනාපානේ හෝ පිම්බීම හැකිලිමේ හෝ සතිය සමාධි දියුණු කරනවා. දියුණු කරලා නොබෝ වේලාකින් දුක එනවා. ඉල්ලලා ගන්නව නෙවෙයි විනාඩි 20 යනකොට ඕන කෙනෙකුට දුක එනවා. අන්නේ පැමිණෙන දුක බින්දට වඩා තප්පරයක් වැඩිපුර බින්දට වඩා දුක තියේදී ආනාපානේ බලමින් ගත කරන්න ගත කරන්න පේනවා පුහුණුව වැඩි වෙන්න වැඩි වෙන්න දුක පවතිද්දි දුක දිහා බලා සිටීමේ හැකියාව හෝ දුක තියෙද්දි ඒකට චෝදනා නොකර ආනාපානය කිරීමේ හැකියාව යොදන යොදන ප්‍රයත්න ගන්නට වැඩි වෙනවා. අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එතකොට ඒකේනා ඒ දුක වේදනාව හට ගන්නකොටම දැනගන්න ඕන්න කරදරයක් ආවයි. එන මමනේ හැමදාම එනවා. හැම පරියන්කකෙදිම එනවා. එනකොටම දැනගෙන මං ඊටි මෙන්න මෙතෙන්දී අතහැලා දැම්මා සටන පාවා දුන්නා. මම අද බලනවා ඒක ඉතින් ඊයේදි මෙතෙන්දටම පාවා දුන්නා. අද බැරිද සටන පාවා දුන්නත් නැගිටින්න තීන්දු කරත් මෙහෙම ඉඳගෙනම තව ඩිංගිත්තක් මේ දුක දිහා බලන්න. මේ දුකේ ස්වභාවය බලන්න. එනතම් මේ දුක විදුර මේ හුරු ගාද්දී ගොජ දමද්දී පැහැර ගන්න කටයුතු කරද්දී හුස්ම තියනවාද කියලා බලන්න. යතමෙන්ද හුස්ම තියනවාද කියලා බලන්න. මොකද මූල ධර්මානුකූල මැරෙලා නැහැ තමයි. හුස්ම තියෙනවනේ. දැන් මේ හුස්ම යට වෙලා ඉස්සරහට ඇවිල්ලා වේදනාව ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. නමුත් වේදිකාවේ කොහේ හරි කොනක හුස්ම තියෙනවා. ඒ නිසා මේ වේදනාව ඇවිල්ලා ශෝක කරද්දී, පරිදේව කරද්දී, ලිහියත් පැහැර හඬද්දී, සම්මෝහයටපත් කරන්න හදද්දී උපේක්ෂා අරමුණක් වෙන ආස්වාද ප්‍රසආචේදියා බලන්න පුළුවන්ද? ඉඳගෙන ඉන්න ඉරියව්ව දිහා බලන්න පුළුවන්ද? මම මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක් කියන බව දැනගන්න පුළුවන්ද? මේ දුක වේදනාව වෙද්දී කියලා බලන්න හිටියොත් Tamanට වාසි දෙකක් හම්බ වෙනවා. එකක් මේ දුක කියන්නේ ඒක ඝන දෙයක් නෙවෙයි හිස්දස් සහිත දෙයක්. හිස්දස් සහිතෙන් ආනාපානෙ බලන්න පුළුවන් කියලා පේනවා. ඇල්ද ඇහිදල් සහිතයි කියලා පේනවා. දෙක ආනාපානෙ හෝ මම දැන් මෙතන කියන තැනට ගිය ගමන් අර දුකේදී තියෙන දැඩි ආතති කරගතිය අසහනකාරී ගතිය, දරත ගතිය, දලදනු ගතිය නැතිලා යනවා. ඒ නිසා යෝගාවචරයට තියෙනවා මෙතන මේ ආනාපානේ පැත්තකට වෙලා බොහොම උදාසීන චරිතයක් රඟපානවා. හැබැයි එයා ළඟ ආතතිය නැහැ. එයා ළඟ දරතකම නැහැ. දලදඬු වෙන ගතිය නැහැ. ඊට මෙහා පැත්තෙන් වේදනාව ඉතාමත්ම ප්‍රසිද්ධ චරිතයක් ළඟපානවා. උද්වේග කර චරිතයක් ළඟපානවා. එයා දිහා බලපු ගමන් ආතතිය එනවා. අසහනකාරී ගතියක් එනවා. කාය කාය දරත චිත්ත දරත පහළ වෙනවා. ඒකට යෝගාචර පේනවා අපි මේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ දරතේටයි කැමැත්ත, අසහනෙටයි කැමැත්ත, දුකටයි කැමැත්ත. ඒ ඔක්කොම ප්‍රෙෂර් රිලීස් කරන ප්‍රෙෂර් එක බස්සන ආනපානෙ පැත්තකටලා ඉනවා අපි කවදාකවත් ආනපානට ආවඩන්නෙත් නෑ, අයිබෝන් කියන්නෙත් නෑ. ඒ නිසා පේන්න මේ දුකට අපි කොච්චර කැමැතිද කියලා. දුක තියෙද්දි මේ පැත්තේ තියෙන දුක නිදහස් කිරීමේ ප්‍රෙෂර් රිලීස් කරන වැල් එක. නමුත් අපි දුක තියාගෙන දුක ගැන කියව කියව අඬාපාලි කිය කියා චරචුරු ගගා විලාප දිදී ගත කරනවා හිතනවා මේක අනිවාර්යයෙන්ම යුතුයකමක් කියලා. යුතුයකමක් නෙවෙයි කොන්ද පණ නැතිකමක්. ධර්මේ නොදන්න ගතියක් ධර්මයට මුහුණ දෙන්නේ නැති ගතියක් ඒක නිසා දුක තියෙද්දි බලන ආනාපානය දුක්ඛ පීඩාවක් නැති තැන බලන ආනාපානට වැඩිය ශ්‍රේෂ්ඨයි කියන එක තේරුම් ගත්ත දවසේ යෝගාවචරය දුක පිළිබඳව සාදර ගතියක් මම ආනාපානය කරගෙන ඉන්නකොට බරපතල දුකක් ආවොත් මට මේ දුකේ ඇහිදල්ලාස්සෙන් දුක විනිවිදලා දුක අභිභවලා මට ආනාපානය බලන්න බැරිද අඩු ගන්න මම මෙතන ඉන්නවා මම මිනිස්සෙක් මේ දුකක් කියන එකක් ඇවිල්ලා දෙන එක නිකන් හුදු චෛතසිකයක් විතරයි. ඒක නිකන් අහස යන වලාකුලක් විතරයි. වලාකුලට කවදාකවත් හඳ වහන්න බෑ. හඳ තියෙන ගොඩාක් ඈත. බලාකුළු තුන හුඟා පල්ලෙහා. බලාකුළු ටික තැනක ඉන්න බෑ. වැව්වා වගේ තියාන හිටියට හඳට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම බලාකුළු අහසේ ගෑවෙන්නෙත් නැහැ. නිසා වලාකුළු ගැන අපි සොඳුරු වලාකුළු අඳුරු වලාකුළු කිය කිය චරිචුරු ගන්නා වෙනුවට මේවා නිකම් වලාකුළු ච වේදනා ගැන චෛතසිකයක් සද්ධාව වගේ වීර්ය වගේ සතිය වගේ ඉතින් ඒක ගියා කියලා හිත කෙලෙසෙන්නේ නැහැ. ඒ ගැන කෙලෙසා ගැනීමට කියනවා ශෝක කරනවා කියන. ශෝක කිරීම පුතඥයාගේ මූලික අයිතිවාසිකම. ආර්ය ශා วก යා ශෝක නොකිරීමට තියෙන හැකියාව බුදුන්ගේ මුණ දිහා බලලා ධර්මයේ බලලා සංඝයා බලලා සීලය බලලා ශෝක දුක කෙරේ ශෝක නොකර සිටීමේ යන්ත්‍රේ මන්ත්‍රේ මතුරනවා නිතරම කිනමයි දුකක් ආවොහම හිත කරදර ගන්න එපා. ওই දුක ආවේ ඔබට කරදර කරන්න නෙවෙයි. ඔක උඹේ එකකුත් නෙවෙයි. ඕක මල්ලේ දාගන්න එපා. ආ කියන්නේ ඔඩොක්කේ දාගන්න එපා. ඔය දුක පෙළෙන හැටි බලපං. තවන හැටි බලපං. කපන වගේ වද දෙන හැටි බලපං. පුච්චන වගේ වද දෙන හැටි බලපං. රෙද්දක් ජීරෙද්දක් මිරිකන වගේ මිරිකන හැටි බලපං. අනින හැටි බලපං. එක තැනකද තියෙන බලපං. හැම තැනම දුවනවාද පදාශයක්ද කියලා බලන් හිටියොත් දුක පතුරු ගහලා බලන්න. දුක ඒක ඝණයක් විදියට ඉලපත් කූරු මිටියක් අරගෙන ඉලපත කියලා කිව්වට ඕක ගලවලා කූර කූර ගත්තාම සුතුස් කාලා කඩතැයි. ඒකේ වේදනාවේ ඒ කෑලි පුංචි පුංචිව බලන අදහසින් ඉන්නවනම් මම මේ කියන්න උත්සාහ කරන්නේ එයා දුක හට ගන්නකොටම නුරුස්නා බැල්මෙන් නෙවෙයි වෙනකට වැඩිය කලින් දුක ලාවට හට ගන්නකොටම නැත්නම් වේදනාව හට ගන්නකොටම නැත්නම් දුක්ඛ වේදනාව හට ගන්නකොටම ඒක දිහා බලන්නේ නොදකින්න පතන් කියලා දෙහිලෙල්ලක් මුණට මිටකපම වගේ පැංගිරි වැදිලා නෙවෙයි දුක දිහා සාදර වෙලා ඊට පස්සේ මැදට එනකොට දැන් ඔන්න මූණට මූණ දාලා ටකට ටක සටන ඒක දිහත් පෙරදිච්ච මානසිකත්වකෙන් නෙවෙයි බලන්නේ මං ඊට වඩා ඩිංගිත්තක් අද දුකත් එක්ක හිටියා. මම ඊට පස්සේ නැගිටලා ගියත් දුකේ ස්වභාව ලක්ෂණ කපන හැටි, පෙළන හැටි, තවන හැටි දිහා හොඳ සටහනක් අරගෙන යන්න. අඩු ගන්න ඊගාදාසේ මේ සටන මේ සතුරට පහර දෙන්න ඔත්තු ටිකක් අරගෙනයි මම යන්නේ කියලා අපි අන්තිමට මොනවද කියන්නේ ඒකට සහයෝගීතාවගේ විසුමක් අන්‍යෝන්‍යතා අවබෝධ කිවිසුමක් අසං කරන දුකත් එක මේ වෙලාවේ මම පස්ස පස්සට යනවා. හැබැයි සටන ඉවර නැහැ. අනිත් දවසේ අපි ඒ වටත් එක ලැහැස් වෙලා ගිය දවසක දවසක යෝගාවචරයට තේරේ පුංචි දුකක් මුල මැද දෙක පහු කරන්න පුළුවන් කියන. මුල මැද පහු කරාට පස්සේ තියෙන්නේ සැපක්. දුක නැති තැන සැපක්. මොකද මේ ලෝකේ කියන්නේ සාපේක්ෂ දෙයක්. සැපක් නැත්නම් දුකක් නැහැ දුකක් නැත්නම් සැපක් නැහැ. දුක ගෙවම් කරන්න සැපට දන දීලා ඒ නිසා දුක පිළිබඳව අපි යම් සාධරකමින් බලන්න හිටියද ඒ වගේ මේ දුක ගෙවම් වෙනකොට ඇති වෙන සැප දිහත් සාධර වෙන්න ඕනේ දහින්න පුළුවන් ඒක උපේපු දෙයක් මිස සල්ලි දීලා ගත් එකක් නෙවෙයි ඉබේම හම්බ වෙනදී. අන්න මේ ලැබෙන මේ සුඛ වේදනාවෙත් හොඳට මුල පටන් ගන්නවා. ඒ කියන්නේ දුක ඉවර වෙන තැන. හරියට වම් කකුලේ බර ඉවර වෙනකොට දකුණු කකුලට බර ගන්නී. දකුණු වම් කකුල ඇඟිලි වලින් බර නිකුත් කරනකොටම දකුණු කකුල විලුඹට බර ගන්න. දකුණු කකුලේ එමීට යනකොට විලුඹ තියෙන බර මැද හරහා ඇඟිලි වලට තියලා ඇඟිලි වලින් තල්ලු කරනකොට වම් කකුල ආයෙ බර ගන්න. ඉතින් ওই වම හොඳයි දකුණු කන් දගෙන කියනවා වගේ මේ සැප දුක දෙක අතර <clears throat> පෙරලෙන ගමනක් නෙවෙයි. <clears throat> දුක්ඛ සැප නිති ලෝකේ තිය සකලෙස පෙරකේ. ඉතින් මේකෙදි අපි දුක හොඳයි සැප නරකයි කියලා මේ ඉගෙනගත්ත කුණු හරපේ නොවෙන්න ওই දෙන්නම එකයි. දෙන්නටම තියෙන මුලමදාග තුන විතරයි. නමුත් අපි සැප පිළිබඳව නුරුස්නා මුණකින් බලනවා. සමා වෙන්න දුක පිළිබඳව සැප පිළිබඳව සාදර වෙන නිසා අපි සම්මෝහයටපත් වෙනවා. දුක එනකොට දුක් වෙන්න ඕන මනුස්සකමක් කියලා හිතනවා. සැපේ එනකොට පාටි දාන්න ඕන, කෑ ගහන්න ඕන, විසිල් ගහන්න ඕන, hina වෙන්න ඕන කියලා මනුස්සකමක් කියලා හිතනවා. අන්තිමට අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් පාලනය වෙන යන්ත්‍රයක් විතරයි. කවුරු හරි දුක් දෙන දෙයක් දෙනකොට අපිට දුක් නොවි බෑ. සැප දෙන දෙයක් ආවම සැප නොවි බෑ. ඒ නිසා අපි අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන රූකඩයක් විතරයි. කවදා හෝ සැප මුලමදාග දුක මුලමදාග දැක්කට පස්සේ අපිට ඒ විනෝට ඉරියව් මාරු කරන්න, මූණ අට කරගන්න, කන දක්වා කට ඇදලා hina වෙන්න අවශ්‍ය කමක් නැහැ. අඩු වෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගත්ත දවසේ සැපේ මුල දකින්න. සැප ගෙවන් මැදට එනකොට දන්නවා දැන් ඕක ගෙවන් වෙන්නේ දුකට කියලා. ඒ කියන්නේ දුක් සැප ගෙවන් වෙන අස්තංගමේ තියෙනවානේ. ඒකට සැපට වැඩිය වෙන දුකකින් එන්නේ අස්තංගමයට හොඳට දකින්න. මේ සැපයේ මුල, මේ මැද, මේ අග, මේ සැපයේ ආස්වාදය, මේ සැපේ ආධිනව කියලා සමුදයච්ච අත්ංගමංච ආස්සදං අසාදංච ආදීනවන්ති අචා භූතම් පජාන සැපයෙහි ආස්වාදාදීනව <clears throat> අභිනන්දනයකින් තොරව මුසපත් වෙන්නේ නැතුව සැපේට සුඛ වේදනාව සුඛාය වේදනාය රාගානුසයකට මේක පිළිබඳ හීනූල බැඳීමකින් තොරව දුක් වේදනාවේ රංගනයක්. ඒ වගේම සුඛ වේදනා කියන පස්සේ එන සැප වේදනා රංගනයන් දකිනකොට සමුදයංච අත්තංගමංච ආස්වාදානන්ත ආදීනවංච නිස්සරණේ. නිස්සරණ කියන්නේ ඔක්කොම දැක්කට පස්සේ සැප පිළිබඳවත් මේ එකම කතා ප්‍රවෘත්තියයි දුක පිළිබඳවත් මේ එකම කතා ප්‍රවෘත්තියයි නමුත් යෝගාවචරයක් නොවන තාක්කල් අපි ඒකපාක්ෂිකව සැපට සාක්ෂි දෙනවා දුකට විරුද්ධ වෙනවා ඒ නිසා අපිට කවදාකවත් <clears throat> සැප දුක දෙකේ ග්‍රහණයෙන් මිදෙන්න බෑ සැප දුක දෙක ඇඳලා දෙන ක්‍රියාවත් කරන න්‍යායපත්‍යෙ මිදෙන්න බෑ කවදා හෝ සැපෙත් තියෙන්නේ මුලැමැදාග දුකෙත් තියෙන්නේ මුලැමැදාග මේකේ ආස්වාදාදීනව සමබරයි මේක දැකපු ගමන් සැපට කැමැත්ත සහ දුකට මිදී දුකට අකමැත්ත කියන දේ නිස්සරණයක් ලැබෙනවා වෙන්වීමක් ලැබෙනවා පුංචි දුරස්තකමක් ලැබෙනවා ඒක හුදු විෂය කාරණාවක් විතරක් වෙනවා ඉගෙන ගන්න තියෙන විෂය කාරණාවක් වෙනවා මෙච්චර වගේ සැප ලැබීම සැපෝසත්කමක් දුක ලැබීම කම් දුප්පත්කමක් සැප ලැබීම මගේ වාසනාව දුක ලැබීම තොගේ කර්ම කියන කතාවක් නෑ සැපයයි සැපේ තියෙන මුලදි දුකයි සමා වෙන්න සැපේ තියෙන මුලදී සැපයි යනකොට දුකයි දුකේ තියෙන මුලදී දුකයි යනකොට සැපයි නමුත් අවාසනාවට <clears throat> දුක එනකොට අපි පටිඝානුසයක් ඇති කරන නිසා දුක පිළිබඳව සම්මෝහයකටපත් වෙනවා දැක ගන්න බැරි වෙනවා සැප එනකොට රාගානුසයක් ඇති කර ගන්නවා සම්මෝහයටපත් වෙන ඇති හැටි දැක ගන්න බැරි වෙනවා එතකොට දුකේ පටිඝානුසයත් රාගයේ සැපේ තියෙන රාගානුසය කියමුත්තරව පරිේශන මට්ටමකින් පැමිණෙන දුක බලන්න නම් අනුන්ගේ දුකක් පිළිබඳව භාවනා කරන්න බෑ. කාට හරි ආපු දුකක් පිළිබඳව භාවනා කරන්න බෑ. ඇවිල්ලා ගිය දුකක් ගැන භාවනා කරන්නත් බෑ. එන්න තියෙන දුකක් ගැන භාවනා කරන්නත් බෑ. නමුත් අවාසනාවටලා තියෙන දුක එනකොට සම්මෝහයටපත් වෙනවා. අඬාවෝ ගන්න, විලාප නගනවා, චර්චුරු ගන්නවා. ඒක නිසා අපි ක්ෂණේ පන්න. යම් වෙලාවක යෝගාවචරය ආනාපානේ සාර්ථක කරගෙන දැන් තව පොඩ්ඩකින් දුක එනවා. මට සැපේනවා කොහොම හරි වින්දනයක් එනවා අන්නේ වින්දනේ මුලමදාග සමුදයන්ත අත්ංගමංච ආස්වාදාන්ත ආදීනවන්ත දැනගත්තොත් නිස්සරණයක් එනවායි කියලා බුදුසසුනේ සඳහන් කරනවා නිස්සරණ කියලා කියන්නේ හිතේ ආතතියක් හිටින්න බෑ අසහනයක් හිටින්න බෑ දුක ආවයි කියලා ඒකාන්ත දුකක් සහ සැප ආවයි කියලා ඒකාන්ත සැපක් නෑ ওই දෙකම තට්ටු මාරුවක් තියෙන්නේ ඇවිදිනකොට මං වමේද ඉන්නේ දකුණේද ඉන්නේ කියලා විශේෂ නම්බුවක් නැහැ. සමහරලාට අපි දකුණ ක්‍රියාත්මකයි වම සොත්ටි. සමහරට දකුණෙන් අපි ඇවිදින්නේ වම නිකන් ඇදිලා යනවා. සමහරට වමෙන් ඇවිදිනවා දකුණෙන් නිකන් ඔය රොටි කකුල ඇදලා එනවා. නමුත් අපි දන්නේ නැහැ අපි කවදාද සක්මන් කරනකොට තමයි තේරෙන්නේ එකක් තියෙනවා අනික ඇදිලා එනවා කියලා ෆුට්බෝල් කාලේ නම් දන්නේ. ඒගොල්ලෝ දන්නවා කික් එකක් දෙන්න පුළුවන් මේ කකුලෙන් විතරයි කියලා. අනික කවුරුවක්වත් කොච්චර කාලේ ලෝකේ ඇවිද්දත් ක්‍රියාකාරී කකුල මොකද්ද ඇදිලා යන කකුල මොකද්ද කියලා දන්න. ඉතින් අපි මේ ඇදිලා යන කකුල දුකක් කියලා ක්‍රියාකාරී කකුල සැපක් කියලා අපි හිතමු ලේබල් එකක් දැම්මයි කියලා. ඉතින් අපි ඇවිදිනකොට මේ දෙක මාරු වෙන්නේ නැතුව ගමනක් කරන්න බෑ. ඒ වගේම එකක් ඉවර වෙන්නේ අනිකට දීලානේ රිලේ රේස් එකේ බැට් එක මාරු කරනවා වගේ. ඒ වගේ දුක සැප දෙක ලෝකයේ ප්‍රියසකලෙස පෙරලී. මේ දෙක දිහා බලනකොට මේ එකට කැමැත්ත සහ අකමැත්ත කියන දෙක නිසා සම්මෝහයකටපත් වෙනවා. කවදා හෝ සැපේ හෝ දුකේ හෝ මුලමදාග විශේෂ කාරණාවක් විදියට භාවනාවක් විදියට චෛතසිකයක් විදියට බලන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන් මේ දුකේ තියෙන පැංගිරි ගතිය යකාගේ කළු පාට ගතිය එන්නේ එන්නේ නඩු වෙනවා ඒක නිසා සරුවචන් සඳහන් කරලා තියෙන යාට නිස්සරණයක් පහළ වෙනවා දුකෙන් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන් ගතියක් හැමන මේ ලෝකේ කියලා කියන්නේ සැප විඳින එක පමණක්ම නෙවෙයි ඒක පෘථජ්ජනයාගේ මූලික අයිතිවාසිකම. ආර්ය ශ්‍රාවකයාගේ ආර්ය ශ්‍රාවකයා ඒක දකින්නේ දාසකමක් විදියට. අනුන්ගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන කෙනෙක් මේකට න්‍යාය පත්‍රය හදන යක්කුන්ට තමයි දේශපාලනඥයෝ කියලා කියන්නේ. මේකට දේශ න්‍යාය පත්‍ර හදන එක්කුන්ට තමයි ආර්ථික විශේෂඥයෝ කියලා කියන්නේ. මේ න්‍යායපත්‍ර හදන ඒ උන්ට තමයි සමාජ විශේෂඥයෝ කියන්නේ. උන්ගේ වැඩේම මේ දුකටපත් වෙච්ච මිනිස්සු අර බොරදී මාළු බහනා වගේ මේ උඹ මට හම්බ කරලා ටැක්ස් ගෙවපන් මං උඹලට පස් අවුරුදු දලස්ම සකස් කරලා දෙන්න සියල්ල අංග සම්පූර්ණ මට ඡන්ද දෙන්න පස් අවුරුදු දෙනුට කියනවා මට ඉවර කරන්න බෑ අවුරුද්දක් තියෙනවා ඊගා ඡන්ද දෙන්න අවුරුදු දෙක දෙවෙනි කපට්ටේ ආපු ගමන් ඒක පුළන්නේ මිරිකලා කනවා සේරම. ඡන්දදායකයත් කනවා රටත් කනවා සංස්කෘතියත් කනවා සේරම කනවා. ඉතින් කරන්න දෙයක් නැහැ ඡන්දේ දීලා නෙතියේ. ආර්ථික විශේෂඥයා කියනවා අපිට ඩබල් ඩිග්‍රීස් තියෙනවා රත්තරන් මොලයක් තියෙනවා අපි හදන්නම් ආර්ථික සැලසුමක් රටේ තියෙන සම්පූර්ණ දල ජාතික ආගම අපි නගලා දෙනවා ඒක පුත්කල ආයෝග නගලා දෙනවා උන්නේ අම්මලාට උණ්ඩ තේරෙන්නේ නැහැ තාම ඇයි පෙට්‍රල් ගණන් බැස්සේ මොකද කියලා මොන විශේෂඥයෙකුට තේරෙන්නේ නැහැ යකඩ ගණන් බැස්සේ කියලා තාමත් බෑ වෝල් ස්ට්‍රීට් එකේ ඉන්නේ යක්කු පඩි වැඩි කරන තියෙනවා 700 ගුණයකින් මේ ආර්ථික උද්දමනයේ තියේදී ඇමරිකන් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ උන්ගේ නීති තමයි මේ ලෝක බැංකුව හරහා මේ අපිටත් එන්නේ. කරුණාකර මතක තියාගන්න. අර මහත්තයෙක් කිව්වා වගේ අපිට ඕනේ ABCD ආර්ථිකය. අල්ල බතල කොස් දෙල්. මේකෙක්වත් ඕනේ. එකෙක්වත් ඕනේ නැහැ. ගෙදර පිටිපස්සේ අලවතල කොස් දෙල් ටිකක් වවා ගන්න. එතකොට උන්ගේ ඩොලර් එක අපිට නැග්ගහමකෝ බැස්සහමකෝ. මේ සමාජ විශේෂඥයෝ ඇවිල්ලා කියන උන්ලා එක වැල්වල මරගාත ලෝකෙට පරකාශ කරනවා අපි සමාජයට මේ මේ සමාජ සේවාවල් කරන්න කියලා මිනිහා ගෙදර ගෑණිත් එක තරහ වෙලා ඒකයි ඔය වේදිකා ගන්න කියලා. භාවනා කරන කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාට ඕනේ නැහැ කාගෙන්වත් සැලසුමක්. එයා දන්න මේ දුක් වේදනා විකුණන කණ එක තමයි මුංගේ බිස්නස් එක. අපි කරන්න තියෙන්නේ <clears throat> දුක් වේදනාවට සාදර වෙන්න. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නයි ගීගේ අතාරින්. එසා දුක එනකොට සිට දෙව්දුවකට වැඩියා කියලා ඉවසපම් බපුව කියලා කාගෙන ඉනවා කාටවත් චරිචුරු ගන්නවත් චරිචුරු ගාපු ගමන් කවුරු හරි ඔකෙන් වාසියක් ලබනවා මිනිවෙටි ගහපු කාර්යය ඒගොල්ලෝ නිතරම මරණාසන්න ලෙඩු තැන් වල ගිහිල්ලා නිතර කැරකෙනවා කවුද යන්නේ ඉන්නේ කියලා බලන්න මේ මාත්‍ය ආසනීප වෙන්නේ අන්තිම වගේනේ කරදර වෙන්න එපා මේ ළඟම මිනිහ පෙට්ටි සාප්පක් තියෙනවා අපි 130ක කොමිෂන් එකක් දෙනවා මිනිහ මැරිලත් නැහැ තාම ඔය එන ඔක්කොම කාක්කෝ බැරි වෙලාවකත් මිනිහ කටයුතු කරන්න ඉන්නේ නැහැ දා ටික එන්නෙත් නැහැ වෙලා. යාළුවෝ එන්නෙත් නැහැ එන්නේ මිනිහ කක්කෝ විතරයි. ඒ නිසා අපි කේන්දරි ගෑවොත් නිකන් කියන්නේ බල්ලොත් එක බුදිය ගත්තොත් නැගිටින්න ඉන්නේ මැක්කොත් එක්ක. කේන්දරි ගන්න බා කාටවත් ඇහෙන්න අපි වට කරගෙන නැහැ සිල්වන්තයෝ. අපි වට කරගෙන නැහැ සත්පුරුෂයෝ. සත්පුරුෂයෝ නෙවෙයි මේ දුක වවාගෙන කන જાතියක් වට කරන් තියන්නේ. අපි නෑදෑය කියන ඔක්කොම එකයි. කිට්ටුවන්තය කියන ඔක්කොම එකයි දේශපාලනඥ කියන ඔක්කොම එකයි ආර්ථික විද්‍යාඥ ඔක්කොම එකයි නිසා බුදුජානන්සේ සඳහන් කරනවා මම දේශපාලනය කරන්නෙත් නෑ ආර්ථික විද්‍යාව කියලා දෙන්නෙත් නෑ සමාජ විද්‍යාවකත් නෑ බලගේ නෑ දෑයොත් මම එකයි කියන්නේ පුළුවන් නම් කොන්දපණ තියෙනවා නම් දුක්ඛ සත්‍ය අවබෝධ කරපියා කාටවත් උඹලගේ දුක විකුණන කතාවන කණ්ඩ හම් වෙන්නේ නෑ ඒ වගේම කරුණාකල්ල මතක තියන්න කාගවත් දුකක් වෙලඳ භාණ්ඩයක් කරන්න එපා සහ ගහනවා කාගෑරි දුකටපත් වෙච්ච මිනිස්සෙක් ගසාගෙන කණ්ඩේපා අමනුස්සයි සහගහනවා මේ ජීවිතේදීම සහගහන. බැරි නම් පැත්තකට වෙන්න කරුණාකල දුක විලඳ භාණ්ඩයක් කරගන්න යන්න එපා. අපිට පුළුවන් හරි කරන්න තියෙන මාසයට පුළුවන් විදියට ගිමනට හෙවණක් දෙන්න. තිබාසයට වතුර ටිකක් දෙන්න, බඩගින්නට බත් ටිකක් දෙන්න, දන්නසිකමට දැනුමක් දෙන්න, ලෙඩෙකුට බේතක් දෙන්න මිසක් දුක වවාගෙන කණ්ඩ යන්න එපා. මේ මුළු ලෝකායත විශේෂම දුක වවාගෙන කෑමක්. ඒ මොකද අපි මේ දුක දුක වශයෙන් අවබෝධ කරන්නේ නැති තාක්කල් අපි ලෝකායත විශේෂයට යටයි. ඒ නිසා එක අරිඹුවක්, එක දශම ස්ථානයක්, එක චිත්තක්ෂණයක්, තප්පරයක් මේ දුකට මුහුණ දුන්නයි කියලා කියන්නේ මේ දුක ওই තරම්ම කළු පාට නැති බව දැන ගැනීම. දුක කියන්නේ ආර්ය දුක්ඛ සත්‍ය බව වටහා ගැනීමක්. දුක කියන්නේ තුක්න දෙකින් කියලා විශ්කරණ එකක් නෙවෙයි. අන්නේ දාටි යෝගාචරය දුකේ සමුදයත්, අෂ්ටාංගමයත්, ආදීනවයත් ආස්වාදයක් දා ගන්නකොට නිස්සරණයක් පැන වෙනවා ඒකෙන්. ඒකේ තියෙන ඒකේ බැඳගෙන වද දෙන ගතිය මගේ වචනේ මම පාවිච්චි කරන හි දුක ආපම හිත කරදර ගන්න ගතියක් නැහැ. ඒක හිත කරදර ගත්තත් වද දෙනව නැතත් වද දෙනවා. මොකටද හිත කරදර ගන්නේ? ඒ නිසා සල්ල සූත්‍රය කියලා කියන්නේ දුකක් ආවට පස්සේ හිත කරදර ගැනීම නිසා දුක ඩබල් වෙනවායි කියලා බුදුහාමුදුරු කියනවා. උපමාවක් වශයෙන් කියනවා සල්ල කියලා කියන්නේ උලට ඇඟේ උලක් කනුනහම බුදුහාමුදුරු කියන දුකයි. කහන්න දෙයක් නැහැ. නමුත් මහණනි එතනම දෙවෙනි උලක් කරුණොත් මොන තාලෙන්වත් විඳින්න බෑ. ඒ නිසා දුකක් එනකොට ශෝක කරනවායි කියලා කියන්නේ දුක් කරදර ගන්නවා හිත් කරදර ගන්නවා කියන්නේ දෙවෙනි උලත් යනගන්න. මතක තියාගන්න පළවෙනි උල පිටින් එන එකක් දෙවෙනි උල Taman විහිං යනගන්න එක. අන්න ඒකට තකතිරුකම කියන්නේ. අවිද්‍යාව කියන්නේ. මෝහය කියලා කියන්නේ. අන්ධකාරය කියලා කියන්නේ. සම්මෝහය කියලා කියන්නේ. අන්නේ දෙවෙනි උල දැක්කොත් සම්මෝහ වෙච්ච මනුස්සය යනගන්නවා. අනික් මනස දැන ගන්නවා මේක ශෝක කරන්න එපා පරිදේව කරන්න එපා විලාප දෙන්න එපා අත්පැහැර හඬන්න එපා සම්මෝහයටපත් වෙන්න එපා මේ දුක සර්බලදාරි දිව්‍යන් වාසිය දීපේකුත් නෙවෙයි මේක හේතුවක් ඇතුව ඇවිල්ලා තියෙන කරුණාකරලා පොඩ්ඩක් හේතුව බලපන් හේතුව බලන්න බෑ සම්මෝහ වුණොත් එතකොට පය බර වායට පිටිකරහය බේත් බඳින්න යනවා සනීප වෙන්නේ ලෙඩේ අල්ලන්න ඕන ආත මේකේ මුල අල්ලන්න මුල අල්ලන්න මේ දුක ආවට පස්සේ ඒක දිහා හොඳට මැටි බුද්දෙක් වාගේ ගල් බමුණෙක් වාගේ මේ දුක දිහා බලාගෙන හිටියොත් වැඩි වෙලා බලන්න ඕනේ නැහැ කාරණා දැනගන්න. දෙවෙනියට තමයි දාගන්න ශෝකය හිත කරදර ගැනීම අවශ්‍යල්ම අවුල් වෙලා. මොනම දෙයක්වත් දැක ගන්න බෑ ළඟමිනියෙකුට දෝ කර ගන්න. ඒ නිසා අපිට කරන්න තියෙන දුක ආවම ආස්වාද ආදීනව නිස්සරණ දැනගන්න එකයි තියෙන්නේ. එතකොට ඒකේ නා දුක අභිරමණය කරන්නේත් නැහැ. ශෝකේට දුකට පශ්චාත්තාප වෙන්නේත් නැහැ. සැප අභිරමණය කරන්නේත් නැහැ. මේ දෙක තේරෙනවා. ශෝකයක් එනකොටම පැකට් එක මොනවාරි දෙයක් පැකට් කරලා යනවා වගේ ශෝකේ පැකට් කරලා ඒවල තියෙන කළු පාට රෙද්දකින්මයි. දුක් සැප එනකොටම ලස්සන පාටින් රෝස් පාට රිද්දකින් පැකට් එක හදලා තියෙනවා. නමුත් ප්‍රොඩක්ට් එක වෙනස්, පැකට් එක වෙනස්. පැකට් එක ඒ බිලඳ බාන්නේ විරඳ ප්‍රචාරයක් සඳහා කරන දෙයක්. මුගක් වෙලාට ඒක අතින් දාගන්න එකක්. අන්න ඒක නැතුව දකින්න පටන් අරගත්තොත් එයාට දුකේ සැපේ තියෙන යථා ස්වરૂපය දකින්නකොට ඒකෙන් මිදීමක් නිස්සරණයක් එනවා. ඉතින් ඒ ඒ යෝගාචරයට එතකොට පේනවා මේ සැපෙන් දුකට මාරු වෙන හැම තැනම අදුක්කම සුඛ වේදනා කියලා අතරමැද අවස්ථාවක් පහු වෙනවා සම්මෝහය නිසා මෙසෙක් දැක්කේ නැහැ. උදාහරණයක් වශයෙන් කියනවා ආශ්වාසය ගෙවිලා ප්‍රශ්වාසයට එනකොට ආශ්වාස ප්‍රශ්වාස ගණුදෙනු නොවන තැනකට හරහායි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරුවේ. ප්‍රශ්වාසය ඉවරලා වායු ගණුදෙනුවක් නැති තැන ඉඳලයි ආශ්වාසයට මාරුවේ. අපි කොච්චර තක්කමුක්කේ හදිස්සියේ හුස්ම ගන්නවද කිව්වොත් අපිට කවදාකවත් ආශ්වාස ප්‍රශ්වාස දෙකක් කියලා දැනගන්න බෑ. දෙකක් කියලා දැනගන්න නම් කාලය කියන එක ඉතාම පුංචි තීරුවට ප්‍රතිගහන්න ආය ප්‍රසවාසයේ ඉවර වෙන්න කම්ම බලන්න ඕනේ. එතකොට පිටිපස්සෙන් මැරෙන්න වගේ තද ආතතියක් ඇති වෙනවා. ඊගා හුස්ම ගන්න කොහොමද කියලා හරියට වතුර යට වෙච්ච එකා වගේ. ඊට පස්සේ ඊගා හුස්ම ගන්නකන් සම්මෝහයේ ඉන්නේ. අපි මේක හොඳට පුහුණු කරලා කරලා කරලා කරලා කරලා ප්‍රසවාසයේ ඉවර වෙන කම්ම බලන් ගියොත් පේනවා. ප්‍රසවාසය ඉවර වෙන්නේ ඉස්සල පිළිබඳ ඉස්සල ප්‍රසවාසය පිළිබඳ දැනීම නැති වෙලා යනවා. උලංගන් දුන යම් ගොරෝසු මට්ටමක් තිබුණොත් විතරයි පීරි ගෑමක් වෙන්නේ. පිරිමැදීමක් වෙන්නේ. පිරිමැදීම තියෙනකන් විතරයි දැනීමක් වෙන්නේ. ඒ නිසා හුස්ම තුනී වේගන යනකොටම පිරිමැදීම නැති වෙලා යනවා. බල ආතතියක් ඇති වෙනවා. රික්තකයක් ඇති වෙනවා. ආයාසයක් ඇති වෙනවා. අම්මෝ ඉක්මනට ගා හුස්ම ගන්න නැත්තම් මැරෙයි. නමුත් මේ තාම ප්‍රසවාසය පිට වෙනවා. නමුත් දැනෙන්නේ නැහැ. අන්න එතන ශේස්ත්‍රයක් තියෙනවා. විඳීමකින් තොරව සතිය පවතින. වින්දනය කරන්න බෑ. අපි දන්න නමකින් වින්දනය කරන්න බෑ. කලකොල වෙන්නේ නැතුව සම්මෝහයටපත් වෙන හිතුව සතිය හොඳව ලස්සනට අර නොදැනෙන හරහා යන්න පුළුවන්. ගියාට පස්සේ පේනවා කලබල වුණොත් ටිකක් අල්ලන්න අමාරු නැත්තම් පේනවා ඊගාට ප්‍රසවාසයේ පටන් ගන්නකොටත් වින්දනයක් නැහැ. ප්‍රසවාසයේ නාස්පුඩු පුරවාගෙන පීරගෙන ඉන්න පටන් ගත්තට පස්සේ තමයි අපි ප්‍රසආසයේ සමුදේ දකින්නේ. මොකද සමුදගෙන ගොඩක් ඉස්සල වැඩි පටන් අරගෙන. හරියට අම්මා කෙනෙක් <clears throat> දරුවෙක් වදනකොට කචරයස් ගාගෙන එළියට එනකොට ලී ගොඩක් දාගෙන වැදෑමකුත් එක්ක ඔක්කොම කපලා තෙල්ලම් කරලා ගෑනිද පිරිමිද කියලා බලනකොට අපි ඒකට ප්‍රසූති ඊවට ඊට මාස ගානකට ඉස්සෙල් තමයි ප්‍රචණ්ඩිය වෙලා තියෙන්නේ. ඒ ටික පෙන්වන්නේ නැහැ. ඒ ටික පෙන්වුවේ නැති වුණාට මේක සිද්ධ වෙන්නේ න්‍යායක් හැටියට. ප්‍රසූතිය කියලා මේක කිව්වට <clears throat> ප්‍රතිසන්දි වෙලා තියෙන ඔයිට කලින්. අපි වෙස් බැඳගෙන නැතුවට වෙස් බැඳලා තියෙන්නේ කල් ඇතුව. අපි වෙස් බලනවා මිසක් අපි කවදාකවත් වෙස් බඳිනවා දකින්න වේදිකාව පිටිපස්සේ. වේදිකාව පිටිපස්සේ වෙස් බඳින එක තමයි ප්‍රසවාසයේ බලානිනකොට දැනීම නතර වෙලා අරමුණකින් තොරව නිමිත්තකින් තොරව පවතින සතියක් අහුවෙනවා. වේදනාවක් විඳීමකින් තොර. ඊට පස්සේ ප්‍රසවාසයේ පටන් ගන්න සෑහෙන වෙලාවක් යනකම් විඳීමක් නැහැ. ওই දෙක අතරමැද තියෙන කොටසට කියනවා වේදනාව පැත්තෙන් බලනවා නම් සැපත් දැනෙන්නේ නැහැ දුකක් දැනෙන්නේ නැති නිසා අදුක්ඛම සුඛ නොදුක් නොසුව කිය. ඇත්තට මේක සාකච්ඡා කරන්න තියෙන සැප වේදනාවක් ඉවරලා දුක් වේදනාවට එනකොට දුක් වේදනාව කියලා <clears throat> සැප වේදනාව. ඒකට නමුත් මේ ආනාපාන භාවනා කරන කෙනාට ඒක නිදර්ශන කරලා පෙන්වන්න පුළුවන්. මේ දෙක අතරමැද තියෙන මේ මැදි වෙලා තියෙන කොටස වසාලමීම තමයි අමතක කර දැමීම තමයි තණ්හාව කරන ප්‍රධාන කෘත්‍යය. මොකද ඒකේ රසයක් නැහැ. තෘෂ්ණා කරන්න දෙයක් නැහැ. මගේ කියා ගන්න දෙයක් නැහැ. මාන්න කරන දෙයක් නැහැ. සක්කාය දිට්ඨියක් නැහැ. ඒ නිසා ඒක වහලා ප්‍රසවාසය ඉවර වෙච්ච තැනම ලොකු සම්මෝහයක් ඇති කරන ආශ්වාසය ගන්න සුවාසයක් අදිනවා. ඊගොල්ලෝ කොච්චර හුස්ම ගන්නක් බලන්න වෙයිද ස්වභාවික මරණයකට ලක්කරන ආශ්වාසය. හදිසි මරණයකට ලක්කරන්නේ නැතුව. ඒකල ස්වභාවික මරණේ මරණ පරීක්ෂණය කරලා ඊගාට ප්‍රසවාසයට ඉඩ දෙන්න නම් යෝගාචරයා මැරෙන එක වෙනයි ණය වෙනයි මරණ පරීක්ෂකයා වෙනයි සාක්ෂිකාරය වෙනයි ලස්සනට මෙතන නඩුව විසඳෙන්න ඕනේ. එතකොට වෙනවා ආස්වාසේ ප්‍රසආසේ ස්වභාවික මරණයට ලක් වෙනවා. මැරෙන්න ඉස්සර වෙලා මිනිය ඉතුරු වෙනවා හැඟුම් නැතුව. අන්නේ මිනිය තියෙන වෙලාව කියන්නේ දැනෙන්නේ නැහැ. නමුත් ප්‍රසආසේ පිට වේගන යනවා ආඳගේ වල්පත යනවා වගේ. අන්නේ ඒකදී හොඳට බලනකොට පේනවා මෙතන මැරිලා නැහැ. ක්ලාන්ත වෙලත් නැහැ. සිහි නැති වෙලත් නැහැ. හැබැයි දැනෙනවා කියලා දෙයක් නැහැ. අත්විඳින දෙයක් නෑ අන්න ඔතන තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. අදුක්කම සුඛේ තියෙන ඕනෝක මෝහයෙන් යටපත් වෙලා තියෙන්නේ. මොහේට යටපත් වීම සිංහලෙන් කියන්නේ බලන්නේ නැති නිසා පේන්නේ නැහැ. භාවනා කරනකොට ඒකටම ඇල්ල කරලා බැලුවොත් ටික වේලාවක් යනවා පේන්නේ මොකද අපේ හිත මායාව වෙලා තියෙන නිසා. නමුත් නැවත නැවත පිළිසිඳ නාතුණින් බලන් හිටියොත් given ප්‍රාසවත්‍ය පාස චක්මුක් වෙන්නේ නැතු මොකද අග බැලිලා අපිට අවාසනාවක් විදිහට පේන්නේ. දුමංගලයක් විදිහට පේන්නේ. මරණයක් විදිහට පේන්නේ. නිසා අපිට ප්‍රසවාසය අග බලන්න ඉස්පාසු දෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා ඊගාට එන ආස්වාසයේ මුල බලන්න ආසාවක් ඇති වෙනවා. සමුදේට කැමැති. අස්තංගමෙන් කැමැති. මොකද අස්තංගමෙන් හොඳට බලන සමුදයක් දෙක අතර මැද බැලුවොත් එතන තියෙන අදුක්කම සුඛය කල්ප කෝටි ගණක් අපි ඉඳලා තියෙනවා. අපි අදකලා නැහැ. ඒක නිසා කවදා හෝ මේ අදුක්කම සුඛයට විරුද්ධ වෙච්ච දවසේ තේරෙයි ඔය අදුක්කම සුඛේ භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. අදුක්කම සුඛේ භාවනා මධ්‍යස්ථානක යාකර්ෂණ කර සද්ද නැතුව රූප නැතුව ඉඳගෙන ලැබෙන එකක් නෙවෙයි. ඔලිම්පික් කාර්යය දුවන කොටත් ඕක තියෙනවා. ෆුට්බෝල් ගහන කොටත් තියෙනවා. කුඹුරු කොටන කොටත් තියෙනවා. ගහලා බැන ගන්න කොටත් තියෙනවා. ඒක ඉරියව්වකට අහු වෙන්නේ ඉරියව්වෙන් සුවයක්තයි. දවසේ කාලයෙන් සුවයක්තයි. Taman මැරිලා නැති, ක්ලාන්ත වෙලා නැති, සීනති වෙලා නැති හැම වෙලාවෙම හිතිවිලි දෙකක් මැද අදුක්කම සුඛය තියෙනවා. ඉරියව් දෙකක් මැද අදුක්කම සුඛය තියෙනවා. ආශ්වාසස් දෙකක් මැද අදුක්කම සුඛය තියෙනවා. වමෙන් දකුණ මාරු වෙන තැන ගනුදෙනුවක් හිතවන හැම තැනම පාදස්ති වශයෙන්, පදනම වශයෙන් මේක තියෙනවා. මේක අල්ලාගත්ත දවසේ තේරෙනවා. ඕනික අලකලංචියක් ලෝකෙ සිද්ධ වෙද්දී, ව්‍යසනයක් සිද්ධ වෙද්දී තමයි මේ අදුක්කම සුඛයට නැත්තම් මේ දෙක අතරමැද තියෙන මේ කැලේට හිත දාන්න පටන් අරගත්තොත් පේනවා මොනම ව්‍යසනයක ගියොත් මේක කැඩෙන්නේ නැහැ. මේ නැති වෙන්නේ නැහැ. ඉරියව්වකට බැඳිලා නැහැ. භාවනා කරන්න ඕනේ නැහැ, සිල් ගන්න ඕනේ නැහැ, පිරිමියෙක් වෙන්න ඕනේ නැහැ. පැවිදි වෙන්න ඕනේ නැහැ. අරණ්‍යගත වෙන්න ඕනේ නැහැ. මේ අදුක්කම සුඛය අල්ලපු දවසේ පේනවා. අපි මේක වසාලන්න මොන්න තරම් විනෝදාංශ කෙරුවද මේකත්. කොච්චර අපි ට්‍රිප් ගියාද? කොච්චර ටෙලිවිෂන් බැලුවාද? කොච්චර නවකතා කියවද? කොච්චර පත්‍ර බල බල හිටියද මේ අතරමැද කැහැල්ල නොදකින් ඔබතන් නොදොමකින් කියන. මේකේ වුණේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවෙන් ඈත් වුණා, සත්‍යයෙන් ඈත් වුණා, අපි පක්ෂග්‍රාහී වුණා, සැපසොයන අන්තවාදීන් විදිහට කුඩුකාරයෝ වුණා. කවදාද අදුක්කම සුඛ වේදනා පිළිබඳ මේ ප්‍රකෘතිය දැනගත්ත දවසේ ඒ කෙනාට අදුක්කම සුඛ වේදනා පිළිබඳ අවිජ්ජානුසය නොදැනීම දැනගන්න කැමැති නැති ගතිය එමීට ඉර පායනකොට අරුණ නැගිනකොට එළිය වැටෙනා වගේ තමයි තියෙනවා මේක තමයි මනුස්සයාට හම්බෙලා තියෙන උස්සස්ම තෑග හැම සිද්ධි දෙකක් මැදම ආදුක්කම සුඛ විදා තියෙනවා මේක අඳුරන්න කැමති නිසා අපි සිද්ධියෙන් සිද්ධියට පැනපැන යනවා තණ්හාව කරන්නේ සිද්ධියෙන් සිද්ධියට පැනන අතරමැද මේ සැන්ඩ්විච් වෙලා තියෙන කැලේ පෙන්වන්නේ ඒ නිසා යෝගාවචර හැම වෙලාවෙම ඉරියව්වක ඉඳලා ඉරියව්වකට මාරු වෙනකොට මේක හරබා ආසන්ද්‍ර ප්‍රසවාසයට යනකොට මේක බලන්න වමේ ඉඳලා දකුණට යනකොට මේක බලන්න. පිම්බීම ඉඳලා හැකිලීමට යනකොට, කේන්ති එකේ ඉඳලා ආසාවට යනකොට, ආසාවෙන් ඉඳලා කේන්තියට යනකොට හැම දෙයක් යනකොටම මේ මැදි වෙන කෑල්ල බලන්න පටන් අරගත්තට පස්සේ ඒකට වැටෙන සති ආලෝකය නිසා ඒ යෝගාවචරයට ලැබෙන ඒ අවිජ්ජානුසය පහවීම නිසා ඒ යෝගාවචරය දවසෙන් 80ක් විතර අපි ඉන්නේ මේ අදුක්කම සුඛයේ නමුත් සැප හොයන තකතිරුකම නිසා අදුක්කම සුඛේ පාගගෙන අර ඉතුරු 100ට 20 ලොක් කරලා පෙන්වන්න හදනවා නව කතා ලියනවා වීර චරිත ලියනවා චිත්‍රපටි ලියනවා හදනවා සංගීත හදනවා අර උද්දීපනයේ වෙච්ච සැප හොයන අන්තිමට ඒකෙන් මොකද්ද වෙන්නේ තද්ද බල දුකක් ඇති කරනවා නිතර බහුලව පවතින අදුක්කම සුඛේ ඉබේම යටපහුව ඒතර යෝගාවචරයේ අදුක්කම සුඛේ ලැබීමෙන් කිසි දෙයක් අලුතෙන් උපයන්නේ මෙතෙක් වෙලා නොසලකා හිටපු අතහැර දාලා තිබුණා අදුක්කම සුඛිත ඉබේම මතුවෙන්න නම් මතක තියාගන්න අදුක්කම සුඛය අන්ධහැර පාන එකක් නෙවෙයි. කැපිපේන දගන චෛතසිකයක් නෙවෙයි. යෝගාවචරගේ සත්පුරුෂ ගතිය තියෙනවා නම් යාට තැනක් දෙන්න පුළුවන් යෝගාචර අසත්පුරුෂව. සැපසෝයන අන්තවාදී වැඩේ ඉන්නකම් අදුක්කම සුඛය මුළු ගන්නවා. මෙතෙක් කලුත් මුළු ගැනලා හිටියේ. අපිට දැන් කරන්න තියෙන්නේ සතියේ තන දීලා සියල්ලට සාධාරණ යුක්ති ඉෂ්ට වෙන්නර්ලා දවසේ වැඩි වෙලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛී අපි මේකට සිංහලෙන් කියන්නේ හරි පාළුයි. හරිම කම්මැලි. හරිම නීරසයි කිය. හරිම ඒකාකාරයි. හරි තනි වුණා හරි අසරණ ගතියක්. කොටු වෙච්ච ගතියක්, බය ගතියක් කියලා අපිට පෙන්නලා තියෙනවා. ඒ නිසා සරුවචනචුවේ ද්විතානපසන සූත්‍රයේදී කියනවා ඒ වගේ තනි වෙච්ච වෙලාවට, පාළු වෙච්ච වෙලාවට, අසරණ වෙච්ච වෙලාවට ඒකාකාරී වෙච්ච වෙලාවට සත්පුරුෂයා දන්නවා මේ කෙලෙස් නැති නිසායි මේ කල කලම්බැල්ලේ තියෙන්නේ අපි ඒකයි ට්‍රිප් ඇන්ඩ හිතන්නේ. ඒක අපි විනෝදාංශ කරන්නේ. ඒකයි රේඩියෝ එක පොඩ්ඩක් දාගන්නේ. ඒකයි කයිවාරු කෙලින්නේ. ඒකයි විවිධාකාර දේවල් කරන්න දන්නේ අපි ඉතින් කොහෙද නිවනක් දකින්නේ. නිවනට මේ තරම් කෙනෙහිලි කරද්දී මේ තරම් අනදර කරද්දී කොහොමද අපි නිවනක් දකින්නේ නිසා අපි නිවන පිළිබඳ පුදුම බයකින් ගත කරන්නේ. නිවත එනකොට ගොඩ දාපු මාළුවෙක් වගේ සහලවනවා. අපිට වක්කාර ගති පහල කරනවා. බය ඇති කරනවා. කම්පන වෙනවා. චංචල නේකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උඹලට මේක වෙනවා. කරුණා කළ බුදුන් කෙරේ සද්ධාව පිහිටුවපල්ලා. කරුණා කළ සීලක හිටපල්ලා. කරුණා කළ මෙතෙන්ට ආවේ ශික්ෂාවකින් බව දැනගල්ලා. කරුණා කරලා මේකේ කෙලෙස් නැති බව දැනගල්ලා. කරුණාකරලා මෙතෙන්ද කෙලෙස් කර්ම රස් වෙන්නේ නැති බව දැනගෙන මේක සැපක් විදියට කරකපල්ලා මං කියපු නිසා. බුදුහාමුදුරුවෝ කියපු නිසා මේක සැපක් විදියට සලකපල්ලා නැත්නම් ඔබේ අම්මගෙන් ඇහුවොත් ඔබේ අප්පගෙන් ඇහුවොත් ඔබේ ගුරුවරෙන් ඇහුවොත් කියාවි අයියෝ ඔයා ඒ වෙලාවට ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා නම් මං එනවනේ ඔයා සනසන්න මම ඔයාලට පත්‍රයෙන් එවනාට ලස්සන නව කතා පොතක් චිත්‍ර කතා පොතක් අයියෝ තනි වෙන්න එපා ඒක අපි වගේ මේ වරපතල පවුල් වල ඉන්න අයට මහා විලැජ්ජාවක් කියලා ඒගොල්ල අපිට ওই කෙලස් පිටක් තමයි උන්දලත් අනුකම්පාවෙන් තමයි කරනවා අනුකම්පාවට වැඩි හොඳයි බුදුහාමුදුරන්ගේ අමාමෑණි මහා බුදුරජාණන් වහන්සේ හොඳයි. උන්වහන්සේ කියන මේක දැනගනින් ඔකට අදුක්කම සුඛය කියන්නේ ඒක පිළිබඳ අවිද්‍යාව නැති වෙච්ච ගමන් ඒ යෝගාචරනවා manussකම කියලා කියන කොච්චර වටිනද බුද්ධෝත්පාද කාලයක් ලැබුණා කියන කොච්චර වටිනද මේ ඇහැකන දිවනාසී ඒකාංග වෙලා කබර හැදිලා අන්තභාග වෙලා පිළික හැදිලා වගේ වෙන්නේ නැතුව මේ අපිට හම්බෙච්ච ෂණ සම්පත්‍ය කොච්චර වටිනවද නැත්නම් අපිට මේක අවබෝධ කරගන්න බෑ මේ සද්ධර්ම කොච්චර වටිනවද? සත්පුරුෂ ආශ්‍රය කොච්චර වටිනවද? පැවිද්ද කොච්චර වටිනවද කියලා තේරෙන්නේ කවුරුත් පුඹලා දක්වන්න හදන එකකින් නෙවෙයි අදුක්කම සුඛය පිළිබඳව අවිද්‍යාව අයින් වෙච්ච වෙලාව. උපේන දෙයක් නැහැ අපිට තියෙන්නේ තියෙන දේ අඳුරගන්න එක විතරයි. මැනික මැනික වශයෙන් දැනගන්න එක විතරයි. අපි මෙතෙක් කෙරුවේ අන්තවාදීව සැප හොයාන ගියා දුක ලැබුණා අදුක්කම සුඛේ යට ගැහුවා. අසරණ කරා. පච කරා. දුන්නේ නැහැ යාට නැගිටින්න තරම්. යන්නේ එතෙන්ට ගියාට පස්සේ තමයි යෝගාවචරයට තේරෙන පටන් අරගන්නේ. මේකට උදව් කරන්නේ සත්පුරුෂයා. අසත්පුරුෂයා අදුක්කම සුඛයට උණු වතුරක් කරනවා. ගිනි වතුරක් කරනවා. මොනවද ගිනි වතුරක් කරන මේ විනෝදාංශහරහා. අනුන් එක කතා කර කර සිටින නිසා කාගත අදුක්කම සුඛ වේදනාවට වද දෙන්නත් එපා. අදුක්කම සුඛ වේදනා ආපුවාම ඒකට ගිනි වතුරක් ගන්න ඒක සාදර වෙන්න එදාට අදුක්කම සුඛ වේදනා පිළිබඳ තියෙන අවිද්‍යාව මෙතෙක් කල් තිබුණ නොදැනුවත්කම දැනුවත්කමට අපි හිතුවේ දැනුවත්කම කියලා. මුගක් දැනුව තියෙනවා මම ලස්සනයි මම කුලවන්තයි මම බලවන්තයි කියලා අදුක්කම සුඛයට පලාතට එන්න දෙන්නේ. අපි මේ ලෝකේ හම්බ කරපු සෑම භව සම්පත්තියකින්ම අදුක්කම සුඛයට කෙලසනවා. කෙනෙහිකම් කරනවා. එහෙම වෙන්න ඕනේ ධර්මයේ දන්නවනම් ඒ සප සම්පතුත් තියෙන ගමන් අදුක්කම සුඛ වෙන්න පුළුවන්. ඒකට අපි ලස්සන වචනයක් දාන හුද්දේ කලාව කියලා. අපි හුද්දේ කලාවට කරන කි. විවේකයේ කියලා වචනයක් දාන. විස්රාමයේ කියලා වචනයක් දාගෙන කට්ටියට කියන ආශ්‍රය කරන්න මේ පැයේ එන්න මේ අනිකලාට එන්න එපා මම මේ හුද්දේ කලාවේ. මම විවේක වෙන ඕන කෙනෙකුට නම්බුකාර විදිහට කියයි. මොකද බුදුරජාණන්සේ කියලා තියෙන මට ආයස වේවා. පිරිත සම්පත්‍ය නොවේවා. පිරිසම්පත්තිය කියලා කියන්නේ මල ඉසේ කැක්කෝ. කනේ කිනිතුල්ලෙක් රින්ගුවා. කනට කූඹියක් රින්ගුවා. සෙනගක් ඉන්න තැන. තනියමින් හම්බෙච්චා වුණ අදුක්කම සුඛේ වටිනාකම දැනගැනීමයි ඒකේ තියෙන්නේ. එතකොට ඒ කෙනා මෙන්න මේ කියන මූලික දැනුම තියෙන කෙනා සුඛ වේදනා කෙනකොට විසඤ්යුත්තෝ වේදේති. ඒකට ඇලි ගලි නෙවෙයි සුඛ වේදනා විඳින්නේ. පොඩි දුරස්තේ ධානය විඳිනවා. දුක්ඛාය වේදනාය වේදේමානෝ විසඤ්යුත්තෝ වේදේති. ලීබලි ගැනද මම දුක් විඳිනවා අනේ බලන්න අයියෝ අnder කමක් නැහැ. අදුක්කම සුඛ වේදනා ආපුවාම මේක මම උපයපු දෙයක් නෙවෙයි ඒක මගේ නෙවෙයි තිබිච්ච දෙයක් කියලා විසඤ්යුත්තෝ වේදේති විසඤ්යුත්තෝ වේදේති කියන එක බුදුජානනාංශේ කියනවා. විසඤ්යුත්තෝ වේදේති ජාතිය ජරාය මරණේන සෝකේන පරිදේවේන දුක්ඛ දෝමනස්සා. මේ මනුස්සයා ජාතියෙමුත් දුරස්ත වෙනවා. ජරාවෙමුත් දුරස්ත වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොගෙම දුරස්ත වෙනවා. අයුව ආවට කටුටුණක් කරලා ඔළුවේ දාගන්නේ. දුක් කරදර ගන්න එයා දන්නවා මේ කොයි එක්කනා විලීලි පාගෙන ආවත් බාර නොගැනීමේ කලාව දානවා. මේ වේදනාව හරහා දැනගත්තට පස්සේ ඒ කෙනාට හම්බ වෙන විසංයුක්ත භාවයේ මෙලවදීම ලැබෙනවා. ඊ මැරෙන්න ගියලාදී තක්කුමුක් වෙන්නේ මම ආයේ જાතිය බදාගන්නේ නැහැ. ජරාව බදාගන්නේ නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමස බදා ගන්න. මොකද මේ මොහොතෙත් જાතියට ඕන තරම් දේවල් තියෙනවා. සැලසුම් කිරි අනාගත සැලසුම් ප්‍රාර්ථනා අදිෂ්ඨාන මොකුත් නැහැ. වේදනාව වේදනාව වශයෙන් දකින්නවා. අන්න එදාට එයා කලාව තේරුම් ගන්නවා. මේ ජීවත් වීමේදීම જાතිය නැති කරන්න හැටි. ජීවත් වීමේදීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැති කරන්න. ජරාව නැති කරන්න හැටි. ඒක කරන්නේ මේ වේදනාවට මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා දුරස්ත වශයෙන් සලකනකොට අර දුක් කඳම ඇවිල්ලා කොච්චර උලිලි පෑවත් නැත්තම් දුක් කඳ ඇවිල්ලා নানা ප්‍රකාරයෙන් යෝජනා කරලා Taman නෙවෙයි ඒක ස්ථිර කරන්නේ. එයාට පුළුවන් විවිධ විචිත යෝජනා කරන්න. සභාවකට ඕන යෝජනාවක් කරන මත ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකමක් ඇති ඕනම සමිතියක පුළුවන්. ඒක යෝජනා කරන්නේ නැත්තම් සභාව සම්මත වෙන්නේ. අපි මොකද වෙලා තියෙන්නේ යෝජනා කරන්න ඉස්සලා කේල් කන වැටපයින්න හොරාට ඉස්සර වෙලා ඒ වගේ යෝජනා කරන්න ඉස්සෙල්ලා සභා සම්මත කරනවා. ඒකල අඬනවා නේ මට දුක ආවා නේ මට සැප ආවා නේ මට මේකයි මේකයි කියලා. නමුත් මේ දුක් වේදනාවට කිසිසේත්ම බලපෑම් කිරීමේ ශක්තියක් නැහැ. ඉල්ලගෙන එනගත්තේ නැත්තම්. ඒක තමයි මේ සල්ල සූත්‍රය කියන නම දාලා තියෙන්නේ. නිසා භාවනා කරන කෙනෙකුට ඇර නිර්වින්දන විකුණන මිනිසෙකුට හෝ අනුගේ දුකට ෆෝමිලාස් ලියන මිනිස්සුන්ට හෝ දුක නැති කරඤ්ඤං කියලා ඡන්දිල්ලන මිනිහෙකුට හෝ බිස්නස් එකකට මිනිස්සු ආශ්‍රය කරන මිනිහෙකුට හෝ කවදාකවත් මේ වගේ දෙයක් ප්‍රියත් නෑ රුචිත් නෑ කරන්නත් බෑ. එහෙම නෙමෙයි මේ වගේ යෙදී සැදී පැහැදී කටයුතු කරනකොටත් විශාල ප්‍රයත්නකින් දිරන්න වෙනවා. ලේසි නෑ. ඒ තරම් ඝන බහල අවිද්‍යාවක් අපි ළඟ තියෙන්නේ. ඒක ගැඹිරයි. මේ කතාව ගැඹිරයි. නමුත් තේරුම් ගත්තා නම් අර කර බැලීමේ ආසාව පානවා කරන්න පුළුවන් කුසල ඡන්දේ පානවා ඒක ලේසි නෑ. ඒ කුසල ඡන්දය තමයි මේ සියල්ලටම මුල. ඒ නිසා අපි මේ උත්සාහ කරන්නේ සුතමේ ඥානෙ හෝ, චින්තාමේ ඥානෙ හෝ, ප්‍රත්‍යක්ෂ ඥානෙ හෝ මේක ක්‍රියාවත් කරලා මැරෙන්න ඉස්සරලා, මරණ දුක එන්න ඉස්සරලා, ඒ හා සමාන දුකට මුහුණ දීලා ඒක පෙරහුරු කරගත්තොත් මරණය එනකොට අපි ලෑස්ති. එහෙම නැත්නම් ඊට ඉස්සර තියෙන සැපටක විඳගෙන ඉන්නම් කියලා ගියොත් අනිවාර්යෙන් පුදුමාකාර දුකකටපත් වෙනවා. ඒ නිසා අපි සැප නැතුව බෑ මේක කරන්න. සැප ප්‍රයෝජන සලකලා පාවිච්චි කරනවා. ප්‍රධාන වශයෙන්ම අදුක්කම සුඛ වේදනාව දැනගෙන හඳුනාගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් වේදනාව කියන વિશે පරිඥාවකටපත් වෙනවා. ඒකෙන් හම් වෙන්නේ විසඤ්ඤුත්තෝ වේදේති. ඇඟේ ගා ගන්නෑ. අපි කක්ක කරනවා කක්ක ගා ගන්නෑ. පොඩි ළමයි කක්ක කරලා ගා ගන්නවා. ඒ හුරුතලේට නමුත් ඉස්සර විචරණ යනකොට කක්ක කරන්නේ සුදුසු දැනකට ගිහිලා. ආහනිය වගේ මේ තිබුණු බලියට ගා ගන්න නැතුව මේ කටයුතු කිරීමේ වේදනාව දැනගත්තට පස්සේ යම් කිසි කෙනෙක් මේ වේදනා චෛසික දැනගත්තට පස්සේ ඒ මනුස්සයා අතිමානුෂික එහෙම නැත්නම් අභිඥාවලට සුදුසුක් වඩපත් වෙනවා. ඒ මොකද දුක් වේදනාව කියන එකේ සැප පිටිපස්සේ යන අත්නෝමතික ගතියක් මනුස්සයා තුළ තියෙනවා. ඒ තාකල් මේ මනුස්සයාට ඒ ගතිය ඉක්මවන්න බෑ. ගතිය ඉක්මවන්න වේදනා චෛසිකේ හරියට ගිය ගමන් ඒකට වේදයති කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රතිවේද කරනවා කියන වචනේ පාවිච්චි. මුළු Hindu දැනුමටම කියන්නේ වේදේ කියලා. මේක දාන්නවා. ඒ නිසා අපිට හම්බෙන හැම වේදනාවක්ම හොඳ සූමංගල පණිවිඩකාරී. අපි නමුත් මේ මනුස්සයා පිටත් කරලා යනවා හෙට වරෙන්. දැන් අද බෑ කියලා ඒ තාක්කල් නිවන පහුවෙන නිසා භාවනා කරන කෙනා මේක තේරුම් අරගෙන පැමිණි දුක් පැණි රහයි එළඹිච්ච දුක සිරිදෙව්දෝ <clears throat> ගෙට වැඩියා කියලා පුළුවන් තරම් හැකි තාක් දුරට දරාගෙන ඉවසීමේ ශක්තිය දියුණු කරනවා නම් පිටතර වෙලා මේ දේශනා කරපු බණේ තියෙන පින්ඩාර්ථය ඉච්චරයි ඒක දුක් කරදර ගැනීමෙන් ශෝක කිරීමෙන් දෙවෙනි උල යනගන්න එපා පළවෙනි උල කියන්නේ සැපක් නෙවෙයි නමුත් එකයි තියෙන්නේ දැරිය හැකි ශික්ෂාවකින් ගන්නේ අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ මේ ගෙවෙන කර්මය ගෙවුණා ගෙවුණා. කීනම් පුරාණං නවං නැති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මි. කීනම් පුරාණං ඉපර්ණ කරපු කර්මයකට ආපු දුක දැන් ගෙවුණා. නවන් නැති සම්භවය නැද්දකින් මේ කර්මය කියලා කරපු මිනිහට වෛර කිරීමෙන් අලුතෙන් කර්මත් නැහැ. චේතනත් නැහැ. සාපත් නැහැ. විරත්ත චිත්ත ආයතිකේ භවස්මි. මතරත් මෙවැනි දුක් දෙන සංසාරයක් අනේ මට එපයි කියලා මතු භවයක් වෙලා සකසගත අවස්ථාවකුත් නැහැ. කීනම් පුරාණං නවන්නන්ති සම්භාව විරත් චිත්තාජ් කියවාත්මි තේ කීන බීජා ඒගොල්ලන්ගේ බීජ සියල්ලම නැති කරලා තේ කීන බීජා දන්නවනේ රත්න රත්න සූත්‍රයේ දීලා තියෙන ඉතින් මේ ගෝක් මේ දෙවියන්ට භාවිත වෙන මනුස්ස ලෝකෙන් එහා පැත්තේ තියෙන මරණින් මත්තේ තියෙන දේවල් නෙමෙයි භාවනා කරන අයට තියෙන දේවල් ශක්ති ප්‍රමාණය තම තම නන පමණින් දැනගෙන ශක්ති ප්‍රමාණය කියවා තේරුම් කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා දැන් අපි මෙතනදී තාමත්තර පරණ චාරිත්‍රාක් විදිහට ධර්ම සාකච්ඡා ඉවර ධර්ම දේශනා ඉවර වෙලා කෙටි වේලාවක් අරගන්නවා ඒ ධර්ම දේශනා පිළිබඳව හෝ ඒ මැද පිළිබඳව තියෙන අදාළ ප්‍රායෝගික ප්‍රශ්න මොනවාද තියෙනවා නම් සාකච්ඡා කරන්න. ඒ නිසා කාට හරි මේ පිළිබඳව කිව යුතු කළ යුතුමක් තියෙනවා නම් අපි ඒකට අහුම්කම් දෙමු. එහෙම නැත්නම් අපි එත්තාවතා ചാදී ගාථා සජ්ජායනා කෙරීමේ ධර්ම දේශනා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සත්‍ය පිටවලා විලෝම ආනාපානෙත් ඉන්න අවස්ථාවක් වේදනාවක් කකුලක වගේ આવුත් එහෙම අපි සතිය පිළිටලා ඉන්න අතරතුරම සිතේ වේදනාව කියන ස්ථානට යොමු කරාට කමක් නැත්තේ නැත්තම් යොමු කළ අපල යුතු කියන්නේ ඔයක පිළිබඳව බුදුමේ අර සද්දම්මරන්ති ස්වාමීන් වහන්සේ සිංගප්පූරුවේ කරපු දේශනාවක් මට මතකයි පරිවර්තනය කළ තිබුණා. ඒ ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරන මම හිතන එක තාක්ෂණිකයි ඒ උනාට පොයින්ට් එකක් ගන්න පුළුවන් කියලා. අපි ආනාපානය අඳුරන්නේ ඒ සංඥාවේ යම් කිසි තීව්‍රතාවයක. ආනාපාන සංඥාව මෙහෙමයි කියලා. සමහර වේදනා තියෙනවා ආනාපාන සංඥාටදී පුංචි දේවල් එව්වට හිත යොදන්නත් බා මෙනෙහි කරන්නත් බා ගණන් ගන්න නැතුව යන්න. සමහර ඒවා තියෙනවා ආපුවාම ආනාපානිය පේන්නේ නැහැ යටපත් කරගෙන බරපතල විදිය වේදනාවක් කියලා දෙනවා. එව්වා එනකොට ওই ප්‍රශ්නේ අහහින්න වෙලාවකුත් නැහැ ආනාපානෙත් නැහැ හිත කතාගෙන යනවා. ප්‍රශ්නේ තියෙන්නේ ආනාපාන දෙක සම සම තකට තක එන වේදනාවක්. එතකොට අපි දැනගන්න ඕනේ ආනාපානයේ තියෙන 130 කියලා අපි හිතමු උදාහරණයක් විදිහට 10 20 29 දක්වා වේදනා අපිට ගණන් ගන්න නැතුව ආනාපානෙමයි යන්න තියෙන්නේ. ඒව ගැන හොය හොයා මෙනෙහි කර කර ඉතින්ද හිතේ යන ගැන ආකන්න අය රෙද් දැසේ දා ගන්නවා කියන එකනේ. ඊට පස්සේ තියෙනවා 40 50 60 70 කරන්න දෙයක් නැහැ. එනකොට තමන් ගසාගෙන ගිහිල්ලා ආනපාන කරන්නත් බෑ මොකුත් නැහැ. ඒකට ප්‍රශ්නේ ඉන්නේ දැන් තියෙන 29 ඉඳලා 31 දක්වා අතරමැද ප්‍රදේශයේදී ආනාපානට සමසමන ආනාපාන මෙනෙහි කරන්නේ ආනපානට වැඩි නම් ආනපානිය අමතක කරලා හිතේ මේ වේදනාව මෙනෙහි කරනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට මේ වගේ පසුබිමක් නැතුව උත්තර දුන්නොත් උත්තරේ වැරදි. පසුබිමට සාපේක්ෂව හරියට කියනවා. මොකද සමහරුන්ගේ ආනාපාන සංනිවේදනේ 30, සමහර 29, සමහර 20, සමහර 10, සමහර 30, 40, 50යි. ඉහළට යන්න යන තරම් හොඳට ආනාපාන පේනකොට සෑහෙන වේදනාවක් කාගෙන යන්න පුළුවන්. ඒ නිසා වේදනාව දරන ප්‍රමාණය දවසින් දවස වැඩි වෙනවා නම් ඊයේ 30 එකක් ඉවසන් කළා අද 32 අද 40 50 60 අන්න භාවනා දියුණු කියන්නේ උකට. ඒකට මේකට ගැළපෙන තාට වාංගු වෙන්න ආනපනේ හදාගෙන තියෙනවා. මේක ඒකට හෙට්ටු කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ ඊට පල්ලෙයව දණියෙන් පළ ගණන් ගන්නෙම නැහැ. දැන් පළවෙනි බබා හම්බ වෙනකොට අම්මලාට තියෙන කාන්තාරේ තියෙන විශාල බයක් තියෙනවා. දරුවෝ හතර දෙනෙක් වදපු අම්මා කෙනෙකුට අර පළවෙනි අම්මා පළවෙනි දරුවා වදනකොට තිබුණු දුින්නපු අම්මලා ඕනේ නානපර මුකුත් නෑ ගස්තුරත් වදන. ඔක්කොම සෙල්ලම් කරලා තියෙනවා එක තේරුම් ගන්න. පළවෙනි කොටම ඔය හිටියට යකා ඔය තරම් කළු පාට නෑ. අපිට මතකද අපි එකේ පන්ති දෙකේ පන්ති විභාගේ පාස් වෙන්න දඟලපු දඟලීල. දැන් බලනකොට දැන් එකේ පන්ති ළමයෙක් දඟලනකොට දෙනවා මොකද්ද බබායව හොඩියනේ කියලා අහනවා. අපි හොඩියේ ඉන්නකොට කොහොමද? ඒක අපිට විශ්වවිද්‍යාලයට වැඩියා. මට්ටම ඉහළට යන්න යන්න යන්න යන්න අපිට පේන දෙයක් තමයි මේ දැරීමේ ශක්තිය වැඩි වෙන එක තේරෙන්නේ බුදුන් කියන එකට පොඩ්ඩක් ඇහැ අරගෙන ඵලයල්ලා. වෙනකට වඩා ටිකක් ඉවසන්න පුළුවන්. ආච්චරයි භාවනාව කියන්නේ. වෙන්න මොකක්වත් නැහැ. ඉවසපම් පපුව. ඒක කායින් හරි අහන්න පුළුවන්ද මං වෙන්දරට ඉවසනවාද කියලා. තේරුම් නැහැ. වෙන කෙනෙක් කියනද කරන්නත් බෑ. වෙන කට්ටිය කියනවා. වෙන කට්ටිය මනින්නේ ඒගොල්ලන්ගේ දෘෂ්ටි කෝණයෙන් නම් තමන් දැනගන්න ඕනේ වින්දට වැඩි සීතු උෂ්ණ ටිකක් දරන්න පුළුවන්. වින්දට බඩගින්න පිපාසාව ටිකක් දරන්න පුළුවන්. වින්දට විදි පොඩ්ඩක් බහිනකොට කාම තමම් කාට හරි බහිනකොට අත්තරද්දක් වෙනකොට අනුන් ගැත්තරකට ඊවසීමේ මට්ටම විතරමයි ඉවසන්නේ නිවන් දැකේ. එච්ච නිවන කියන ඔච්චරයි. ඒක ඒක තමන් වඩා ගන්න නැතුව මේ ඉන්ජෙක්ෂන් එකකින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔපරේෂන් එකක් කරලා කැලලක් ඉම්ප්ලාන්ට් කරන්න බෑ මේ මේ පේස්මේකර් එක වගේ. කක්ක කාලම තමයි. ට්‍රයිල් ඇන්ඩ් එරර් විතර එකම මෙතඩ් එක. අපි මේ භාවනා කරන කියන්නේ ඒකටම දීලා ඉන්නවා. ඒකටම දීලා ඉන්නවා තනි වේල වළඳලා. ඒ තනිය දේ බුදියාගෙන. ඒවනේ පේන්නේ නම් කාම භෝගෙන් නිකන් ඉල්ලගෙන කරන පරිප්පුවක් කියලා. ඉල්ලන කණි පරිප්පුවක් නෙවෙයි මේ ට්‍රේනින් කා. ස්කවුට් කැම්ප් එක. අපි ගිහිල්ලා ඒකට පුරුදු කරනවා. මේකදී යම්කේ සැපක් දෙන්න. මොකද ආධුනිකයා නැත්තම් බය වෙනවා මේකට ඉන්න. ආවට පස්සේ හොම්බෙන් ඇඬ දෙන්න. ආවට පස්සේ ඇතුළට ගත්ත දොර ඇහුවා දෙන්න ඕන හොම්බෙන් තලන්න දෙන්න ඕන කලවරක් කාම බැරණ කාම. පුළුවන් නම් කාම බැරණ කප්පා යන්නේ නැත්තම්. උරතල් කරන්න ගත්තොත් විනාසයි. මොනම තායින් වුණ නරක හොය එන්නේ ඉස්සර නම් යන්නේ එන්න එපා යන්න කියලා කරුණා මෛත්‍රියෙන් අනුකම්පාවෙන් ගන්න. ඇතුළට ගත්ත නේද? අන්න දෙකක් එහාට මට පුළුවන් නම් කාපේ බැරි නම් කාපේ කියලා. යන්නේ එක එහෙම යන්නේ කොහොමද? නැත්නම් මේකේ heart attack කියලා මැරලා ගියාම මල වාතයක් වෙයි. අපලේ කපලේ. මේ ඉස්සර ගාස්තුන් සර්වඥාන්සේ බහන්ද සිකි වෙස්සපු කියන බුදුරජාණන්සේ ඉඳලා තියෙන අමු යක්කු ඉන්න කැලේක. පිසාච ප්‍රේතයන් සහිත කැලේක. මුඛේ යකුඩත් යන්න බෑ. නික්ලේශී කෙනෙකුට විතරලු ඉන්න පුළුවන්. ආවට පස්සේ කෙනෙකුට මට කියන තියෙන අනන්ත දුක්ඛ අනිච්ච දුක්ඛ අනත්තම් පුළුවන් නම් කපම් බැන්නම් කපම්. බණ කියවමක් නැහැ, විනයක් නැහැ, බුදුහාමරෝ තැන් තැන් වල කියලා බණ කිව්වේ නැහැ. අපි තමයි මේ රට රාජ්‍ය වල ගිහිල්ලා බණ කියනවා. අනේ මේක තේරෙන්නේ. වැඩි නටන්නේ තොඳොල් කට්ටිය. වැඩි චරිචුරු ගාන ඕ මිනිසුන්ට වැඩි බණ කියන්නේ නැහැ. ඒ කට්ටිය කියනවා කාම ලෝකේ දින කාපල්ලචි. ඔය දෙකේ දෙකම ඔක්කොටම හරියන්නේ නැහැ. මේක හරියන්නේ බොහොම පුංචි ප්‍රදේශයකට. මේක පොලේ දාලා විකුණන්න බෑ. ගමේ කඩේ නෑ. පොලේ නෑ. කැමැති නේ ගිහිල්ලා ඉල්ලගෙන බෙදාගෙන පරිප්පුව කපලා. ඔබ ඒ කෙනාට දෙයයන්ට වගේ සලකන්න. බුදුන්ට වගේ සලකන්න. මොකද ඒ මිනිහා ගාව විතර සාසනේ තියෙන්නේ. ඔය වෘතල් කරන කෑකෝ සංගහන කට්ටිය දන්නේ නැති නිසායි ඔය ඔය පිංකම් කරන්න යන්නේ. බුදුන් කියන්නේ ලෝකාමිෂය අතහැරපන් ඒකයි ලොකුම සාසනේ. ලෝකාමිෂය අතාරින්න නම් ඔය සැප ඉල්ලලානේ ලෝකාමිෂය පිටිපස්සේ යන්නේ. ඇඟට කියන්නේ ඕනේ උඹට පුළුවන් නම් ඔටුවෙක් වගේ ඌරෙක් වගේ කබරෙක් වගේ දින දේ කාලා කපුව එහෙමනේ පුරුදු වෙන්නේ. මඟුල් කපුව ඔටු කකුල් දෙකක් තියෙනවා, ඌරු හොටක් තියෙනවා, උකුස් පියා උකුස් පියාකොස දෙකක් තියෙනෝනේ. කබර පිටක් තියෙනෝනේ. නැත්තම් කපුකම් කරන්න බෑ මොකද අර මිනිහක් ගන්න මේ මිනිහක් ගන්න. ඉතින් මේ සෙල්ලම් අද මූ කොහොම හරි දෙන්නේ ගැට ගහලා තියලා ගෑනට කකුල නැතුණත් කියනවා තන්නේ කකුලෙන් ලෑස්ති කියලා හරි මඟුල කරන්නේ. අතක් නැත්තම් කියනවා තන්නේ තනි පයින් කැමති කියනවා එක හිතින් කැමති කියනවා ඒ බලනකොට මඟුල් ගෙදරදීත් ප්ලාස්ටික් අතක් දාලා ඔන්න වැඩි කරලා දෙනවා. බැන්දට පස්සේ කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පුළුවන් නම් කවම් බැන්නම් කවම්. ඉවසපු ප්‍රදේශේ විතරයි. ඒක කාටවත් දෙන්න බෑ කාටවත් ගන්න බෑ. ඒකට නිකම්මුත් බෑ. ඒ ඉවසන්න ගැළපෙන ප්‍රකෘති ස්වභාවික සිද්ධියක් වෙන්න ඕනේ. සිද්ධිය වෙද්දී නොසැලෙන මනසක ඒක දිහා බලහින්න පුළුවන් නම් එක දවසයි ඒ පාඩම කරා. ඊට පස්සේ ඒකම නිකන් රියැසෙන්නේ නැහැ. ඊට පස්සේ බය දුවන ගතිය එන කොච්චරද වෙනවා. ආනමයන් දිව්වොත් ටෙන්ෂන් එක. මේක ඉඳලා මේක මෙතෙන්දී විවර කරගත්තොත් ඉවරයි. ඒ නිසා ගන්න පුළුවන් හරි දැම්ම දාපා එළියට. මේ අයියාත් තියෙන වෙලාවේ ආ එතකොට ඔය යකා ඉන්නේ. ටික දවසක් ගියාම තේරෙනවා කියලා වැඩක් නැහැ නේ. කට ගැහුවත් වැඩකුත් නැහැ, බැනට වැඩකුත් නැහැ, මොනවකටත් වැඩකුත් නැහැ. දුකටත් එපා වෙනවා. ඒකේ ඩියුරේෂන් එක චිත්‍රය බලන්නේ නැතුව කැන්වස් එක බලන්න ගත්තොත් මොකද වෙන්නේ? ඔක්කොම තියෙන කැන්වස් එකේ. තෙල් සායම් වුණත්, තිය සායම් වුණත්, කටු චිත්‍රයක් වුණත්, භාව චිත්‍රයක් වුණත් කැන්වස් එකේ. ඔක්කොම වේදනන නරන්නේ අදුකම සුඛය කියන කැන්වස් එකේ. අපි මේ කැන්වස් එක බලන්නේ නැති වෙන්නේ නේ දඟලන්නේ. අපිට ඕනේ මේ ලස්සන පැත්ත, సౌందර්ය පැත්ත, සැප විතරයි. කැන්වස් එකේ හැප දුක නැහැ. ඒ වර්ණ සංකල්ප ඔක්කොම තියෙන කැන්වස් එක ඇදින චිත්‍රය. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කැන්වස් එකක් නැතුව අහසේ චිත්‍ර අඳින්න පුළුවන් කියලා. මුදුවට පින්සලේ තින්ත තියෙද්දි ලස්සනට මේ අහසේ කැරගුවට ඇඳෙනවා. උපස්තරයක් නැතුව චිත්‍ර අඳින්න බෑනේ. මේ සැප දුක් දෙකම ප්‍රොජෙක්ට් වෙන්නේ අදුක්කම සුඛේ උඩ. අපි අදුක්කම සුඛේ වහලා සැප දුකේ මත් වෙන එක තමයි මතන්නාව. අපි අදුක්කම සුඛයේ දකින්න සැප දුක දෙක හොඳට වෙන් කරලා අඳුරන්න ඕනේ. මේ සැපේ මුල මැදලා මේ දුකේ මුල මැදලා ඒක දැක්කම පස්සේ වෙන පිළිපැ මොනවද මොකේද මේක හිටලා තියෙන්නේ. මේක වැඩේ මේ මුළු කාමරේ පුරාම හයිඩ්‍රජන් ප්‍රෝබ් බැලුම් කරකෙනවා. ඉතින් බැලුම් දි අපි ආපු ගමන් පේන්නේ නැහැ නේ කාමරයක් අපිට බැලුම් නෙපෙන්නේ. දවස් තුනක් විතර කියලා බැලුම් හුස්ම බැහුලම් බහලා බිමට වැටුණාට පස්සේ මොකද වෙන්නේ? ලොකු විශාල අවකාශයක් නැතිවිලා තියෙන්නේ මේ. ඒ අවකාශනේ බැලුම් නටලා තියෙන්නේ. නෝ බැලුම් වල විචිතත්වයේ තියෙන අවකාශය පේනවාද? අවකාශය දකින්න පුළුවන්ද? කවදාවත්. අවධාතේ බලන්න පුළුවන්. ඥානේ. පේනවා කියලා නෙමෙයි කියන්න තියෙන්නේ. ඒ ඥාණයෙන් දකින්නවා. මොකද මේ ඔක්කොම සෙල්ලම් සිද්ධ වෙන්නේ අවකාශය වගේ අදුක්කම සුඛයේ තමයි ඔක්කොම ඇඳිලා තියෙන්නේ. ඒක නොදකින්දයි අපි මේ සියලු ඥාන, සියලු ප්‍රයෝග, සියලු ශිල්ප අපි පාවිච්චි කරන්නේ. ඒ තාක්කල් අපිට අක මොහා වෙනවා සම්මෝහයටපත් වෙනවා. අදුකම සුඛේ දකින්න තුල යන්න නම් දුක ගෙවෙන තැන බලන්න. සැප ගෙවෙන තැන බලන්න. ආස්වාසිය ගෙවෙන තැන බලන්න. ප්‍රසවාසිය ගෙවෙන තැන බලන්න. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ඊගා ඉරියව්වට මාරු වෙන්න ඉස්සලා ඉරියව්වෙන් අර ඉරියව්වට මාරු වෙන තැන බලන්න. ඉන්සුලේෂන් එක අවු වෙනවා ඒක. හොඳයි අපි එමුනම් ඉත්තවතා චාති ගාථා සජ්ජහනා කිරීමේ අපේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරමු. ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බී දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං එත්තාවතා චගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු මං පරං ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාවනිකාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමීවාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාවනිකාන පත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා ස්වාමීන් වහන්සේ නිසා සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි කමිතබ්බං සුපත් සුපත් සුපත්